තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම. ගෙවෙන සෑම මොහොතක් පාසාම මේ සංසාරයේ තිබෙන බේකරු ස්වභාවය දකින්නට අහන්නට අපට ලැබෙනවා. ගෙවි ගිය මාස ගණනාව මුළුල්ලේම මුළු ලෝකයේම එකම වෛරසයක් නිසා පීඩාවටපත් වුණු මොහොතක එකිනෙකා මත එකිනෙකා මැරී වැටෙන සමාජයක් අපිට දකින්න පුළුවන්කම ලැබෙන මොහොතක තවත් මොහොතකින් මේ දුර්ලභව ලද මිනිසත් ජීවිතය පිළිබඳව හිතන්නට අපට කාලය උදා වී තිබෙනවා. එහෙමනම් ලද මේ ජීවිතය තුළ ධර්මය අවබෝධය තුළින් නිවනින් නිවි සැනසීමේ මගයි අපට මේ මොහොතේ අවබෝධ කරගත යුතු වන්නේ. සීලයක පිහිටා දානය තුළින් ජීවිතය සකස් කර ගැනීමට සූදානම් වන පින්වත් ඔබ උදෙසා අදත් අලුයමින් ආරම්භ කළ වප්පුර 15වක පොහෝදා සජීවී සදහම් පෙළහරේ අපේ පළමු දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම්. පුරා දෙහෝරාවක් සිදුවන මෙවතුම් වූ දේශනාව පැවැත්වීමට දම් සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය අපගේ ස්වාමින් වහන්සේ මහනුවර ලංකාතිලක රාජමහා විහාරවාසී වේයන්ගොඩ රත්නශ්‍රී භික්ෂු විවේකාශ්‍රමයේ නිර්මාතෘ එවැගේම අනුශාසක අපේ පෝජනීය නීතියගම චන්දිම පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නාද පාතමින් පිළිගනිමු සාදු සාදු සාදු සෑම පුර පසළොස්වක පොහෝ දවසකම මේ සදහම් පෙළහරේ පළමු දේශනාවට ස්වකීය දායකත්වයේ කරමින් ලංකාවේ විතරක් නොවේ මෙතනින් නැතර කුමන පින්කමක් සිදු වුණත් ඇගේ සහභාගීත්වය දායකත්වය ඒ පින්කම් වලට නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒ අනුව සුපුරුදු ලෙසින් අද මේ පින්කමේ දායකත්වයේ ධර්මෙන් නිවසේ ඉඳලා මේ උතුම් දේශනාව හා සහ සම්බන්ධ වෙන්නේ පිටකෝට්ටේ පිටමුල්ල පාරේ පදිංචි සමන්ති විමලසේන මහත්මිය ඒ දරුවන් ඇතුළු පවුලේ පින්නතුන්. ඉතින් අද ඒ පිරිස මේ අවස්ථාවට සහභාගී නොවුවත් අපිට ඊටාම මිත්‍රශීලීව අපිට ඊටාම අසල්වැසිව මේ පින්කම් වලට සහයෝගය ලබා දෙන සොරණි සේනානායක මැතිණිය චාරිත්‍රානුකූලව සංකේතාත්මකව ගෞරවනීය ස්වාමීන් වහන්සේට දැන් දහත් වටේ පිළිගන්ව ආරාධනා කරනවා කලාකරුවන් ශබ්ද පූජාවන් සිදු වෙනවා ඉන් අනුතුරුව ස්වාමීන් වහන්සේ දේශනාව පවත්වනවා අවසරයි අපේ හාමුදුරුවනේ Thank you. සාදු සාදු සාදු අද විශේෂයෙන්ම මේ ධර්මදේශනාවේ මාතෘකාව බවට පත් වුණා සීලය දානය කියන මාතෘකාව මේ සීලය වැඩිම තුලින් ලෝකයට බලපාන ස්වභාවික විපත් වලින් අපට නිදහස් වීමට තථාගත ශ්‍රී සද්ධර්මය කොයි විදිහටද උදෙසා අපට මඟ පෙන්වා දෙන්නේ කියන ආකාරය අද මේ උතුම් දේශනාව තුළින් ස්වාමින් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එහෙමනම් අපි දේශනාවට සවන් දෙමු. පුරා හෝරා දෙකක් අපේ ස්වාමීන් වහන්සේට මෙතෙන් සිට දේශනා පවත්වන්න අවසරයි. සමන්ත චක්කවාලේසු අත්තරා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සත් ධම්මස්සවන වදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස බුද්ධේ අවෙත් චප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවේචප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ හෝති අරිය කන්තේ සීලේ සමන්නාගතෝ හෝති කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂක දූරන්දර අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිර ඥාන ගෞරවනීය නායක සාමීන්ද්‍රයාණන් වහන්සේ ඒ වගේම ශ්‍රී සම්බෝධි මහා විහාර ආශ්‍රිතව වැඩ වාසය කරන විහාර වාසී මහා සංඝයා වහන්සේලා ඇතුළු කොටගත් මෙරට වාසී ලෝ වාසී පින්නති මහා සංඝරත්නයෙන් අවසරයි. වප්පුර පසළොස්වක පෝය දවසේ බෞද්ධ රූප වාහිනිය හරහා මුළු ලෝකේටම විසුරුවා හරින සද්ධර්මානුශාසනාව සඳහා සෑම පුර පසළොස්වක පෝය දවසකදීම මෙම කාල සීමාව තුල දායකත්වයේගෙන කටයුතු කරන මෙම මාසයේදී මෙම පින්කම සඳහා පූර්ණ දායකත්වයේගෙන කටයුතු කරන පිටකොට්ටේ පදිංචි පින්වත් සමන්ති විමලසේන මහත්මිය, ඒ වගේම දූ දරුවන් සහ දෙමව්පියන්, ඒ වගේම රාජගිරියේ පදිංචි එරංගා සහ උපේන්ද්‍ර සමරතුංග යන පවුලේ ඥාතිහිත මිත්‍රාදී දූ දරුවන් මේ උතුම් පින්කම සඳහා දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්වත් පිරිසටත් ලෝකවාසී සෑම බෞද්ධ අබෞද්ධ පින්වතෙකුටමත් තථාගතයන්න් වහන්සේගේ අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙන් උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ නව ලෝකෝත්තර ශ්‍රේ සද්ධර්මයේ ආනුභාවයෙන් බලයෙන් උන්වහන්සේ දෙපස වැඩ සිටිය සාරිපුත්ත මෞග්ගල්‍යාන ආනන්ද නන්ද රාහුලාදී වූ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පින්නති මහා රහතන් වහන්සේලාගේ ආනුභාවයෙන් බලයෙන් ශක්තියෙන් මේ මනුලව තුල වැඩ සිටින ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික පාරිභෝගික උද්දේශික ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් මුළු ලෝකේම වෙලාගෙන සිටින ස්වභාවික ව්‍යසනයෙන් අත් මිදෙන්නට රෝග බියෙන් අත් මිදෙන්නට මේ තථාගත දේශනාවේ කුසලයක් උපකාරයක් වෙත්වා ආශිර්වාදයක් වෙත්වා යන සාත්සිතින් යුක්තව පින්වත්නි අපි ඔබට ආශිර්වාද කරනවා. වපුර 15ක පෝය දවසේ අපේ ලාංකික සමාජයකට උරුම වෙලා තිබුණු සංස්කෘතිමය දෙයක් තමයි Tamange සුඛීය විහාරස්ථානවලට ගිහින් පෙහෙවස් සමාදන් වීම එවැගේම දාන ධර්මාදී පින්කම් සිද්ධ කිරීම, ආමිස ප්‍රතිපත්ති පූජාවන් සිදු කර ගැනීම බෞද්ධ අපි හැම දෙනාගේම චාරිත්‍රයක් කොට පැවතුණා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට සිත යොමාගෙන සසර දුකෙන් අත් මිදෙන අදිටනේ යුක්තව පාරමී ධර්මයන් පූර්ණේ කරගන්න අපේ බෞද්ධ මෙතිමතුන් ආදි කාලේ ඉඳලාම විවිධ පින්කම් සිද්ධ කළා. නමුත් ලෝකයේ ඇති වෙන ස්වභාවික විපත්වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ස්වභාවික විපත් වලින් ගැලවෙන්න පලා යන්න පුළුවන් කමක් නැහැ. තථාගත ආනන් වහන්සේගේ දේශනාව තුල අපට සිහිපත් කරනවා පින්වත්නි මහා සාගරයේ මැද සැඟවිලා ඉන්න උත්සාහ කළත් කළ කර්ම වලින් ගැලවෙලා ඉන්න පුළුවන් කමක් නැහැ න මජ්ජල ලෝකයේ තියෙන පවිශාල පර්වතයක් යට කුහරයක් තනාගෙන ජීවත් වුණත් කළ කර්ම වලින් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ කියනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පොළව සිඳගෙන ගිහින් පොළවේ ඇතුලේ සැඟවිලා ඉඳලා කර්මයට විරුද්ධව ජීවත් වෙන්න හදවත් උත්සාහ කළත් ඒකෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ තමා විසින් කරගත් කුසලා කුසල කර්මයන් තමයි Taman දායාදයක් කොට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ලෝකේ හැම කෙනෙක්ම කතා කරනව පින්වත්නි අරන් ආපු දෙයක්ුත් නැහැ අරන් යන දෙයක්ුත් නැහැ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අරන් යන දෙයක්ුත් තියෙනවා අරන් ආපු දෙයක්ුත් අපි සතුව තියෙනවා. මේක ලෝකේ කාටවත් පෙන්වන්න පුළුවන් කමක් නෑ අරන් ආවේ මේන් මේක කියලා. අරන් යන්නේ මේ ටික කියලා කාටවත් පෙන්නලා යන්න පුළුවන්කමකුත් නෑ. නමුත් අපි අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ අපට ඒ දේශනා කළේ කර්මය අපි අරන් ආපු දෙයක් තියෙනවා. කම්ම බන්දු කම්ම පටිසරණෝ යන වචන දෙකෙන් උන්වහන්සේ අපට මනාලෙස පැහැදිලි කරනවා. పూర్ව જાතීන් ඔබ මම ඉපදෙච්ච ආත්ම ගාන භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මහණෙනි අනමතග්ගෝ අයං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති බුදු ඇසකින්වත් ලෝකේ උපදීම මෙතනක සත්වයා උපදීම මෙතනක දෙයි පැහැදිලි කිරීම අපහසුයි කියන වචනේ භාග්‍යතුන් වහන්සේ පෙළ දහම තුල අපට උගන්වනවා එතරම් වූ අනාදිමත් කාලයක් තුල නිරය තුල ඉපදුනා සුගතිය තුල ඉපදුනා මනුෂ්‍ය ලෝක අමනුෂ්‍ය ලෝක තුල ඉපදුනා තිරිසන් ලෝක තුල ඉපදුනා අසුර ලෝක තුල ඉපදුනා ඒ තැන්වල විවිධ අප්‍රමාණ දුක්ඛම් කටුළු විඳ දරා ගත්තා ඒ වෙනුවෙන් අඬපු කඳුලැලි භාග්‍යවතුන් වහන්සේගේ උදාහරණ තුලින් අපට පැහැදිලි කරනවා පින්වත්නි මහා සාගරයේ තියෙන ජල කඳ ඉක්මවා ගියේ ඔබ සයුර දැකලා ඇති මොහොත දැකලා ඇති මොහොතේ සිරි නරඹල ඇති සිරි නරඹන්න ඔබ ගිහිල්ලා බලාගෙන ඉඳලත් ඇති ඔබේ මනසෙන් ඔබ ගොඩනගාගෙන බලන්න ඇසට පේන සයුරේ කොතරම් වූ ජල කඳක් පවතිනවද මහණෙනි ඒ ජල කඳ පරයා යන තරමට අපව මේ ලෝකයට ජනිත කළ මව් මරුණු දුකට අපි අඬලා තියෙන කඳුළු වැඩි කියනවා ඒ නිසා ඔබ හිතලා බලන්න මේ සමාජයේ අම්මා නොවුණු කෙනෙක් ඔබට මට හොයාගන්න පුළුවන් කමක් නැහැ. තිරිසන් සත්වයන් අතරත් ඔබට මට අම්මා නොවුණු කෙනෙක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. පියාමල දුකට අඩු කැඳු කඳුලැලේ සයුර පරදා යන තරමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි ජාතක කළ පියා නැති වූ දුකට ඇඬපු කඳුලැලේ ඔබ දැක ඇති සයුරෙක්ම වාගේ කඳුළු තියනවා කියනවා. ඒ තරම් අප්‍රමාණ කාලයක් අපි ඉපදිලා තියෙනවා. එහෙනම් අපට පියෙක් නොවූ කෙනෙක් මේ සමාජයේ අපට නැහැයි කියලා අතාරින්න පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි කියනවා භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිතයේ මාංශයක් කොට කුස පුරවගත් සත්ව කොටාසින්නෝ කියනවා. ඔබ දැකලා ඇති ඉහළ ආකාශයේ පියාසර කරන උකුස්සෙක් මහ පොළව තුල ජීවත් වෙන සත්වයේ ආහාරයට ගන්න කොතරම් වූ තීක්ෂණව සූක්ෂමව හෝ තමන්ගේ ගොදුරු කරා ගමන් කරනවද විවිධ වූ උප්පර වැට්ටි යොදාගෙන රෞද්‍ර වුණ රළ පරුදු සිත් ඇති ගෝර කටුක සත්තු කොට්ටාස සමාජය තුල ජීවත් වෙන ඔබ දැකලා ඇති ඒ අතර ව්‍යාග්‍රයන් සිංහයන් කුටියන් වගබලසුන් මේ ආදී සත්වයන් මේ සත්වයනුත් තමන්ට කුසගින්නක් දැනුණට පස්සේ තවත් සත්වයක් ආහාරයට අරගෙන කුස පුරව ගන්නවා. ඒ ආහාරයට ගන්න සත්වයක් වෙලා ඔබ මම ඉපදෙලා ඇති වාර ගණන භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනෝ පින්වත්නි මෙපමණයි කියලා දේශනා කරන්න පුළුවන් කමක් නැහැ කියනෝ අනවරාග්‍රයි මේ සංසාරේ අනවරාග්‍රව සංසාරේ පුරාවටම සැරිසරන්නට යෙදුනේම පින්වත්නි ඔබ මා කරගත් කුසල කුසල කර්ම පින් පවවල තියෙන කර්ම විපාකමයි ගෙවන්න සිද්ධ වෙන්නේ මේ දුර්ලභ ලැබපු මනුෂ්‍යාත්ම භාවයේ නිවේදක මහත්මයා සඳහන් කළ කාරණාවම ධර්මයේ මතක් කරනවා පින්වත්නි ඔබයි මමයි ගෙවන මේ කාලය ගෙවිලා යන්නේ තප්පර වලින් පැය වලින් මිනිත්තු වලින් හෝරා වලින් නෙවෙයි තප්පර කට්ටක් තවත් කට්ටක් ළඟට කිට්ටු වෙනකොට ගෙවෙන කාලේ ඔරලෝසු මෙම්මෙන් මැන්නට ඒ ඔරලෝසු කාලේ පුරාවට ඔබ මම පැයක් විනාඩියක් තප්පරයක් සතියක් මාසයක් සුමානයක් අවුරුද්දක් ආදී ඌ ලෙස අපි විවරණය කළාට ගෙවෙන්නේ ඒබඳු කාලයක් නොවේ ඔබත් මමත් ලැබූ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයයි ගෙවිලා යන්නේ ඔබත් මමත් ලබල ඇති ෂණ සම්පත්තියයි ගෙවි ගෙවි යන්නේ ඔබත් මමත් සංසාරේ පුරාවට අප්‍රමාණ ලෙස පූර්ණණය කරපු සීලේ විපාකයයි ගෙවිලා නිමාවටපත් වෙන්නේ. ඔබත් මමත් සංසාරේ පාරමිතාවන් පූර්ණණය කළා බුදු කෙනෙක් දකින්න මේ කුසලයේ උපකාර වේවා. ධර්මයේ ඇසෙන්නට මේ කුසලයේ උපකාර වේවා. සීලාදී ගුණ ධර්මයන් පූර්ණය කරන ආර්ය උත්තමයන් වහන්සේලා දකින්න මේ කුසල උපකාර වේවා ඔබත් මමත් පූර්ණය කළ ආර්ය සීලයේම දියුණු කරගන්න මේ කුසල උපකාර වේවා යන අදිටනේ යුක්තව අප්‍රමාණ කාලයක් පින්වත්නි අපි පාරමී ධර්මයන් පූර්ණය කළා ඒ පාරමේ ධර්මේනුයි මේ තප්පරෙන් තප්පරේ මොහොතෙන් මොහොත ෂණයකින් ෂණයක ගෙවිල ගෙවිල නිමාවටපත් වෙන. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දා මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලි වෙනට වැඩම කළ වග ඔබ ඉතාමත්ම හොඳින් දන්නවා. 80 වයසක් පිරුණු තථාගතයන්න් වහන්සේ තාමත්ම වයෝවෘදයි. ආනන්ද හාමුදුරුව තමන් වහන්සේගේ උපස්ථායකය බවට පත් කරගත්තේ සලකන්න කෙනෙක් ඕන කරන නිසා ඒ තරම් උන්වහන්සේ වයවෘදයි. තමන් වහන්සේගේ කොන්ද නමල ගලාගෙන යන ජල කඳෙන් වතුර පෙදක් අරගෙන පිපාසය නිවා ගන්න බැරි තැනකට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේටද සැලකරන්නේ ආනන්ද වතුර තිබහයි ඒ නිසා පිපාතෝස්මින් ආනන්ද පිපාසයයි මට පිපාසය නිවා ගන්න ජලය අවශ්‍යයි. ආනන්ද හාමුදුරුව ජලයේ බුදුරජාණන් වහන්සේට පූජ කළේ වයවෘත භාවය නිසා. මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්වියනට වැඩම කරන තථාගතයන්න් වහන්සේ තමන් වහන්සේ කර දරාගෙන සිටපු සිවුර පිළියෙල කරලා සැතපෙන්න ආසනයක් හදාගන්න බැරි තරම් වයෝවෘදයි ඒත් උන්වහන්සේ Tamange උපස්ථායකයට කතා කරලා කියන්නේ ආනන්ද දෙපට සිවුර පිළියෙල කරලා සැතපෙන්න මට ආසනයක් පිළියෙල කරන්න ආසනයේ පිළියෙල කළ ආනන්ද හාමුදුරුවෝ ඒමත්ෙහි සැතපුණු තථාගත සම්මා සම්බුදු දස බලධාරේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් ආමන්ත්‍රණය කළේ අප්‍රමාදව අමත පදං මහණෙනි අප්‍රමාදීව වෙන්න අන්තදාන භික්කවේ ආමන්තයාමිබෝ වය ධම්මා සංකාරාප්පමාදේන සම්පාදේත මහණෙනි ලෝකේ පවතින සියලුම සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි නැසෙන සුළු සංස්කාර ධර්මයන් තුල Taman අප්‍රමාදී වෙන්න අප්‍රමාදීව කුසල් දහම් වඩා ගන්න කියන කාරණාවමයි භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි ඔබටත් මටත් සිහිපත් කළේ ස්වභාවික ව්‍යසනයන් ලෝකේ වෙලා ගත්තත් පරිසරයේ මානවයාට අභියෝග කළත් පරිසරයට අභියෝග කළ හැකි සම්පතක් ඔබටත් මටත් තියෙනවා. සබාදහමට අභියෝග කළ හැකි සම්පතක් ඔබටත් මටත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සබාදහම ඔබට විරුද්ධ වෙනකොට සබාදහම ඔබට අවශ්‍ය පරිදි නතු කර ගැනීමට අවශ්‍ය කරන මාර්ගයක් තුන් ලෝකයක් දෙනු දස බලدارී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරපු මාර්ගය තමයි සීලය මත පිහිටවන්න කියන කාරණාව. ආමන්ත්‍යාමි වූ භාග්‍යවතුන් වහන්සේ ඇමතුවේ කාරණාවටමයි මොන කාරණාවද පින්වත්නි බාල වයසේ ඉඳලා තරුණ වියටපත් වෙනකන් තරුණ වයසේ ඉඳලා මහලු වියටපත් වෙනකන් මහලු වයසේ ඉඳලා කලෙබරය දක්වා ගමන් කරන තෙක් ආයුෂය ඌස්නය ඒ වගේම විඥාණය යම් මොහොතක ඔබට මට නොදන්වා මේ ශරීර ධාතුවෙන් නික්මෙල යන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ දහම තුල ඔබට මට උගන්වපු ඉතාමත්ම වටිනා සුන්දර ගාතාවක් ඔබට සිහියට නැගෙනවා ඇති. ඒ තමයි පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගැන්වීම උනේ. මහණෙනි ආයුස්මාච විඥානං යදා කායං ජහන්තිමේ අපවිද්ධෝ තදාසේති නිරත්තංව කලින්ගරං ආයුස්මාච විඥානං ආයුෂයයි උස්නේයි විඥානයයි ඔබට මට නොදන්වා යම් වෙලාවක අනුන්ගෙන් ගත්ත ණයට ගත්ත දෙයක් වගේ පවත්වාගෙන යන ශරීරයට වටිනාකමක් දීලා තියෙන්නේ ආයුෂයයි ඒ වගේම විඥානයයි ඒ විතරක් නෙමේ උස්නේයි කියන මේ ධාතුන් නිසා යම් අවස්ථාවකදී මේ නික්මෙල යනවා ඈත් වෙලා යනවා ඒ යන වේලාවකට අනුන්ගෙන් ගත්ත දේ මහ පොළවේ පොහොර බවටපත් වෙනවා මේකට ඇලෙන්න එපා කියන එක උන්වහන්සේ ගැන්නුවා ඒත් එක් පමණක් නොව නිවන් දකින තෙක් ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව ආරක්ෂා කරන්න කිව්වේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි සීලේමයි යම් වූ කෙනෙක් සීලේ මත පිහිටවනවා නම් යම් වූ කෙනෙක් සීලේ මතම ජීවත් වෙනවා නම් යම් වූ කෙනෙක් සීලේ නොකඩවාගෙන නොනවත්වාම පවත්වාගෙන යනවා නම් ඔහුගේ ජීවිත පැවැත්මටම හේතු වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ හේතු වන්නේ සීලය කියන එක භාග්‍යවතුන් වහන්සේ ඔබට මට පින්වත්නි දේශනා කොට වදාලා ඒ සඳහාමයි අප්‍රමාදී වෙන්නට ඕනැත්තේ ඔබ දන්නවා ලෝකෙ මේ වෙන විට එකිනෙකා පිට මෙරි මෙරි වැටෙන එකිනෙකාගේ සොහොන් මත තව තව සොහොන් නිදි වෙන අද උදෑසන විට හෙට දහවල වෙද්දි කී දෙනෙක් නම් සමාජයට අහිමි වෙයිද කියලා ගණන් කරන්නට බැරි තරම් ව්‍යසනයක් මේ සමාජයේ තුල මනුෂ්‍ය ලෝකයේ තුල සීක්‍රයෙන් ව්‍යාප්ත වෙලා යනවා විවිධ නම් වලින් හැඳුන්වුවට බුදුරජාණන් වහන්සේ හඳුන්වපු නම තමයි රෝග බිය කියන බය මේ රෝග බිය සමාජයේ තුල ව්‍යාප්ත වීගෙන යනවා බුදුරජාණන් වහන්සේ මතක් කළේ රෝග බිය ඇති වෙන විට ආරක්ෂා කළ යුත්තේම සීලයයි කියන එක ඔබ දන්නවා සෝවහන් පුජ්‍යලයක් වෙන්න ඔබ මම අදිස්ථානය ඇතිව ගුණ ධර්මයන් පූර්ණය කරන්නට ඕන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සෝවහන් වෙන්නට සෝවහන් කියන පුජ්‍යලයා අංග අංග හතරකින් සමලංකృత වෙනවා පරිපූර්ණ වෙනවා පළවෙනි අංගය තමයි කියනවා පින්වත්නි බුද්ධේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝතේ සෝවහන් පුජ්‍යලයා තථාගතයන්න් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ලෙස ප්‍රසාදේ ඇතිව ජීවත් වෙනවා පැහැදීම ඇතිව ජීවත් වෙනවා ශ්‍රද්ධාවකින් යුක්තව ජීවත් වෙනවා ඔහු තථාගතයන්න් වහන්සේගේ ගුණ එකින් එකට එකින් එකට නොකඩවාම මෙනෙහි කරලා ඒ මත සදහසිත පිහිටුව ගන්නවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා දවසක් ධර්මශාලාවට රැස් කරනවා මහණෙනි තථාගතයන්න් වහන්සේ ඔබ වහන්සේලා කෙරේ අප්‍රමාණ සිතින් යුක්තව ධර්මයේ දේශනා කරනවා අසන්න ධර්මශාලාවට රැස් වෙන්න බුදු කෙනෙක් පින්වත්නි ශ්‍රාවකයන්ට ආරාධනා කරනවා ආරාධනා කරන්නේ තථාගතයන්න් වහන්සේ විසින් ධර්මයේ දේශනා කරන්න 500ක් රහතන් 500ක් සාමීන් වහන්සේලා එදා ධර්මශාලාවට රැස් වුණා. මේ ධර්මශාලාවට තමයි කියන්නේ අනේ පිටි සිටුතුමා විසින් හදලා පූජ කරපු ජේතවනාරාමේ නම් මහා විහාරය. ඔබ ගිහිල්ලා ඇති, දැකලා ඇති, වන්දනා කරලා ඇති, විවිධ පුද පූජාවන් පූජ කරලා ඇති. ඒ පින්බිම තමයි මේ මනුලව පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා පරිහරණය කරන උතුම් පිම්බිම අතීතයේ පහළ වෙච්චි වර්තමානයේ ලෝකයේ තුල පහළ වුණ අනාගතයේ මේ මනුලව පහළ වේ වැඩවදාරන බුදුරජාණන් වහන්සේලාගේ භූමියක් තමයි ජේතවනාරාමයේ නැමැති පිම්බිම ඒ පිම්බිමට 500ක් සාමීන්ද්‍රයාණන් වහන්සේලාට ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි ධර්මය අසන්න රැස් වෙන්න පින්වත්නි සාධසිතින් යුක්තව පිළියල වූ කයකින් යුක්තව සංවර වූ දමන සිතකින් යුක්තව ශ්‍රද්ධාදී ගුණ ධර්මයන් දියුණු කරගත් ශ්‍රතව ශ්‍රාවකයන් වහන්සේලා 500 නමක් එදා ධර්මශාලාවට රැස් වුණා. ඔබ මොහොතකට සිහියට නගාගෙන බලන්න එක එක නමක් දෙනමක් තුන් නමක් සිව්පස් නමක් දස නමක් නෙවෙයි 500ක් සාමීන් වහන්සේලා සංවර දෙමනු දැන් දෙමනු ඉරියව් වලින් යුතුව ධර්මශාලාවට වැඩම කරනකොට කොච්චරනම් සුන්දරද කියලා උන්වහන්සේලා හැම දිනෙකම මහාන වූ පිළිවෙල අනුගමනය කරමින් ධර්මශාලාවට එක පේලියකට තම තමන්ගේ කුටිවල ඉඳලා ආගන්තුක ශාලාවේ ඉඳලා වැඩම කරනවා. ඔබත් පින්වත්නි බණ අහන්නට මේ විදිහට පිළියෙල කරගත් කයකින් යුක්තව දැමුණු වූ සිතකින් යුක්තව දමනය කරගත් ඉන්ද්‍රියන් වලින් යුක්තවමයි ඔබ සිත පහදවාගෙන බුද්ධ ගෞරවය ඇති කරගත යුත්තේ බුදුහාමුදුරුව බලන්න යන අධිටණින් යුක්තවයි ඔබ පන්සලට පැමිණිය යුත්තේ බුදුහාමුදුරුව වඳින්න යන ජීවමාන සංඥාව ඇතිවමයි ඔබ බුද්ධ පූජාව පිළියෙල කළ යුත්තේ එහෙමයි එදා 500ක් සාමීන්ද්‍රයාණන් වහන්සේලා දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ධර්මශාලාවට වැඩම කළේ බුදුරජාණන් වහන්සේ මල් වලින් පිළියෙල කළ ආසනයේ මත උන්වහන්සේ ඊ타මත්ම ගරු ගාම්භීර ස්වභාවයකින් යුක්තව අසුන් ගත්තා මහා සංඝයා වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා මහණෙනි බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළා එවත්නි යන වචනයෙන් බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළා. සෙසු සියලු භික්ෂූන් වහන්සේලා එකසිතින් යුක්තව බුද්ධ ගෞරවය ඇති කරගෙන සාධු සාධු සාධු තථාගතයන්න් වහන්සේ සංසාරේ දුක නිවන්නට පහළ වුණු බුදුරජාණන් වහන්සේ දැකීමටම මම අප්‍රමාණ කුසල් සිත් දිනු කරගත්තා. අද ඔබ වහන්සේ දකින විට ඉහ වහාගිය සතුටකින් යුක්ත වුණා. කෙලෙස් දුරු කර ගැනීමේ වීරිය සිත තුල දියුණු වුණා. ජීවමාන ඔබ වහන්සේ දැකීම තරම් මගේ සිත පැහැදීමට පත්වෙච්ච තව කාරණාවක් නැහැ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සාදු සාදු සාදු මනුලව තුල ජීවත් වන සත්වයන් සසර දුකින් එතර කරන්නටත් අප හැමදෙනේ අපි හැමදෙනෙක්ම කටුක වූ භයංකාර වූ ඝෝර වූ සංසාර දුකින් එතර කරන්නටත් ඔබ වහන්සේ විසින් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාරණ සේක්වා යන සාදු සිතින් යුක්තව බුදුරජාණන් වහන්සේට පින්වත්නි ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ සිසු මහා සංඝයා වහන්සේලාට ආමන්ත්‍රණය කරලා කියනවා මහණෙනි මේ ලෝකයේ කෙනෙක් නැවත නැවත උපදිනවා නම් ඒ තරම් භයංකාර වූ ස්වභාවයක් බුදු විසින් යුක්තව මම දකින්නේ නැහැ. යම් මෝ තැනැත්තෙක් යම් සංස්කාර ධර්මයක් රැස් කරමින් සංස්කාර ධර්මයන් වල ලබන විපාකේ තවත් තැනකට ගෙනියනවා නම් ඒ තරම් භයංකාර දෙයක් තථාගතයන්න් වහන්සේ නමක් දකින්නේ නැහැ. සංසාර දුකෙන් එතර වන්නටමයි අදිස්ථාන පූර්වක පාරමී ධර්මයන් පිරිය යුත්තේ කියන එක භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා. සිහිපත් කරලා පින්වත්නි බුදු ගුණ මෙනෙහි කිරීමම බුද්ධානුස්සතිය දියුණු කිරීමම බුදුගුණ ප්‍රගුණ කිරීමම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දා මහා සංඝ රත්නයේ දේශනා කරනවා. එෙහිදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි කල්පකෝටි ගානක් සත්වයා සංසාර දුකට ඇද දමන්නේම තථාගතයන්න් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවය ඇති නොකරගත් නිසාමයි යම් වූ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් එක පෙළට මෙනෙහි කරන්නට පුළුවන් නම් ඒ බුදු ගුණ පිළිබඳව නැවත නැවත මෙනෙහි කරන්නට පුළුවන් නම් ඒ බුදු ගුණ අතර තව බුදු ගුණ හොය හොයා මෙනෙහි කරන්නට පුළුවන් නම් යම් වූ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා මේ නවාරාදී බුදු ගුණයන් අනුලෝම වශයෙන්ුත් ප්‍රතිලෝම වශයෙන්ුත් එකිනෙකටගෙන මෙනෙහි කරලා Tamange සිත තුල බුදු ගුණ වඩා ගන්නට පුළුවන් නම් මහණෙනි කවදාකවත් ඒ සත්වයා සංසාර දුක තුල උපදින්නේ නැහැ කියනවා පින්වත්නි ඔබ බලන්න මෙනෙහි කරලා ඔබට හොඳ net එකක් ලැබලා තියෙනවා ඔබ හොඳ ප්‍රඥාවන්ත කෙනෙක් වෙලා තියෙනවා ඔබ ආරෝහ පරිණාම දේහධාරී ස්වરૂපයකින් යුක්ත වෙනවා ආරෝග්‍ය නිරෝගිකම ඇතිව උපදිලා තියෙනවා ඔබ සම්මා දිට්ඨික වෙලා ඉපදිලා තියෙනවා ඔබ සංසාරේ කොච්චර පිං ඇති කෙනෙක්ද? නත්ති මේ සරණං අඤ්ඤං නැත මට වෙනස් සරණක් බුද්ධෝ මේ සරණං වරං තථාගතයන්න් වහන්සේගේ සරණ පිහිට රැකවරණය හැරෙන්නට මෙබඳු වූ අරමුණකින් යුක්තව ඔබ බුද්ධං සරණං ගච්ඡාමි බුදුරජාණන් වහන්සේ සරණ යනවනම් ඒ සරණ යාම තුල පවතින්නේ අප්‍රමාණ වෙච්ච ශ්‍රද්ධාවක් විශ්වාසයක් ප්‍රසාදයක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වැඩම කරන්නට යෙදුණු 500ක් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි කල්ප ලක්ෂයක් පුරාවට සුගතිය උපදින්නටම ඔය බුදු ගුණ වැඩිීමේ කාරණා උපකාර වෙනවා කියලා. කල්ප ලක්ෂය ගැන ඔබ දන්නවා පින්වත්නි. මිනිස්සු බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් 1.140යි. ඔබ ජීවත් වෙන්නේ අවුරුදු 70යි. ඔබට උරුම වෙලා තියෙන්නේ 0.1යි. අපි අවුරුදු 120ක් ජීවත් වුණොත් අපට අයිති වෙන්නේ බිඳු දෙකයි. එක එක ඉලක්කමයි දික්කටට බිඳු 140ක් ලියන්න. ඒ අතර ඔබ බලන්න ඔබට අයිති වෙලා තියෙන බිඳු දෙකයි. කොච්චර ආයුෂ කෙටීද මනුස්ස ජී මනුස්ස ජීවිතයක් ගත කරන ඔබට මට. ඒ අතර අපි බාලවියට යම් කාලයක් වෙන්කොලොත් ඒ වගේම ලෙඩ ඇඳට යම් කාලයක් වෙන්කොලොත් තරුණ අධ්‍යාපන ලබන කාලයට කාලයක් වෙන්කොලොත් සීලාදී ගුණධර්මයන් පුරන කාලය අතරට ඔබ ගත්තොත් ඔය ජීවත් වෙන බිඳු ගණනෙන් තප්පර විනාඩි පැය හෝරා මාස කීයක්ද අපට බුදු ගුණ වඩන්න තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරන්න පින්වත්නි මොහොතක් බුදු ගුණ නිවැරදිව වඩන්නේද යම් වූ කෙනෙක් ඒ කෙනාට කල්ප ලක්ෂයක් සුගතිය තුල උප්පත්තිය ලබන්න විපාකයක් ලෙස විපාක දෙනවා කියනවා මේ කල්ප ලක්ෂයක් සුගතිය තුල උපදින්න විපාක දෙනවා කියන්නේ පින්වත්නි ඒ ඒ කල්පවලට ඇරිලා ඒ ඒ තැන්වල තියෙන කාමයේ විදෙමින් ආස්වාදයේ විදෙමින් ඒ ඒ සම්පත් කෙරේ ලෝභාදී අරමුණු ඇතිව ජීවත් වෙන්නට නෙවෙයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ ඒ තුලද පාරමී ධර්මයන් පූර්ණේ කරගන්න ශ්‍රතව ශ්‍රාවකයාට උපකාර වෙනවා කියන බලන්න දැන් ඔබ විමසලා හිතලා සිහි කරලා පුරපසළොස්වක පෝයක් දවසක ඔබේ කරේ දාගෙන තියෙන නාගුණ වැලේ තියෙනවා 108ක් ඇට වලින් නිර්මාණය කරපු මාලයක්. ඔබට පුළුවන් නම් තථාගත ආනන් වහන්සේගේ බුදුගුණ 108 වතාවක් දවසකට මෙනෙහි කරන්න මොහොතකට මෙනෙහි කරන්න බුදු ගුණ එකින් එකට එකින් එකට විමසල විමසල විමසලා සිහියේ තබා ගන්න. ඒ බුදු ගුණ කෙරෙහි සිත පිහිටුවන්න. ඒ බුදු ගුණ කෙරෙහිම Tamanගේ වීරිය උපදවාගෙන තථාගතයන්න් වහන්සේ සරණ යන්න ඔබට මට පුළුවන් නම් පින්වත්නි සෝවහන් වෙන පුජ්‍යලයා ළඟ පවතින පළවෙනි අංගය ඔබ මම දිනු කර ගන්නවා. ඒ තමයි බුත්තේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝතේ තථාගතයන්න් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් යුක්තව විශ්වාසයකින් යුක්තව ශ්‍රද්ධාවකින් යුක්තව ප්‍රසාදි උපදවා ගන්නවා කියන කාරණාව අංගුත්තර නිකායේ හතරවෙනි පොත් වහන්සේගේ බණ්ඩගාම වග්ගයේ දේශනා කරන භාගතුන් වහන්සේ අප්පමාද සූත්‍ර දේශනාව අග්ගප්පසාද සූත්‍ර දේශනාව අග්ගප්පසාද සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ සැල කරන්නේ දේශනා කරන්නේ පින්වත් කාරණාවමයි යම් ඕසතව ශ්‍රාවක කෙනෙක් අග්ග ප්‍රසාදය ඇති කර ගැනීමට අවශ්‍ය කරන්නේ නම් මහණෙනි අග්ග ප්‍රසාදය ඇති කරගත යුතු පළවෙනි පුජ්‍යලයා වෙන්නේ තථාගත දස බලධාරී ලෝතුරා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේමයි ඔබට කොච්චරනම් උන්වහන්සේ ගැන හිත හිතා ශ්‍රද්ධාව දියුණු කරගන්න පුළුවන්ද උන්වහන්සේගේ උප්පත්තිය පිළිබඳව ඔබ මෙනෙහි කරන්න ඒත් බුදුරජාණන් වහන්සේගේ ගුණයක් සිහිපත් කර ගැනීමමයි පින්වත්නි පස් මහා බැලුම් ලෝකේ බලලා අම්මා තාත්තා කවුරුද යයි නිවැරදිව දැනගෙන කුලය සහ ජාතිය නිවැරදිව දැනගෙන මනුලොව තුල ඉපදුණු තථාගත නම් බෝසතාණන් වහන්සේ ලුම්බිනී නම් සල්ලි වෙන තුල ඉපදුනා ඉපදුණු ගමන් පළවෙනි සිංහනාදේ පවත්වලා අග්ගු හමස්මි ලෝකස්ස මේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨතම පුජ්‍යලයා මම වෙනවා අයමන්තිමා ජාතිනත්ති දානි පුනබ්බවෝ නැවත නැවත මම උපදින්නේ නැහැ. මගේ අවසාන උප්පත්තියයි මේ සිද්ධ වුනේ. එපතු සිංහනාදයක් පැවැත්තුවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි ආනාපාන සති භාවනාව උන්වහන්සේ දියුණු කළා. තමන් වහන්සේගේ පියාණන් තමන් වහන්සේත් එක්ක සිටපු වෙලාවේදී ඒ විදිහට තමන් භාවනාව දියුණු කළා. සියලු සැප සම්පත් අතහැරලා දැම්මා. සියලු සිටු සම්පත් අතහැරලා දැම්මා. සක්විති රජකම පවා අතහැරලා දැම්මා. තමන් සංසාරේ පාරමිතාවන් පුරන කාලයේ පටන් තමන් එක්කම පිටිපස්සෙන් ආපි යශෝදරාවත නැමැති පුණ්‍ය කාන්තාවත් ඇහැරලා දැම්මා. රාහුල නැමැති ඉපදුණු පුත්‍රවන අතහැරලා දැම්මා. සියලු සප සම්පත් අතහැරලා දාලා ඇඳිවත පමණක් උන්වහන්සේ දරාගෙන එදා මහා ගංගාවෙන් ඈතර වුණා. ගිහි වස්ත්‍රය ඇඳගෙන හිටපු සලු සියල්ලම ඉහළ ආකාශයට විසි කරලා දැම්මා. ගටේකාර බමුණ විසින් ලබර දුන්නු සලුපිලි නැවත ඇඳ ගත්තා. තමන් වහන්සේ විසින් දික් කරගෙන තිබුණු කෙස් වැටිය කපල ඉවත් කරලා දැම්මා. ආලාම කාලාම උද්දකලාරාම පුත්තයන් ළඟට ගිහින් ධර්මයේ කුමක්දයි උන්වහන්සේ සොයල බැලුවා. ඒ අතර අභිඥාලාභී කෙනෙක් බවට පත් වුණා. ඒ පින්වත් පිරිස විතින් තථාගත ආනන් වහන්සේට සිහි කළා. අපේ කුල අපේ කුලයේහි ගුරුවරයෙක් බවට පත් වෙන්න. අපේ ශිෂ්‍ය පරම්පරාව දෙකට බෙදා ගන්න. එහි කොටසක් ඔබ දරන්න. එහි කොටසකට ඔබ ඉගෙනගත්ත දේ උගන්වන්න. මම ආවේ ඒ කාරණාව නෙවෙයි. පින්වත්නි බලන්න. ඉන්ද්‍ර කීලයක් වගේ නොසෙල් වෙන තම අරමුණ මොකද්ද? කිං කුසල ගවේසි, කිං සච්ච ගවේසි. මේයි උන්වහන්සේ හොයන පරම සත්‍යය. නමුත් ගුරුවරුන්ගේ උපදේශයේ අතහැරලා දැම්මා. ඒ අවශ්‍ය නොවන බව උන්වහන්සේ දැනගත්තා. උන්වහන්සේ හොයන්නේ ඒක නොවේයි කියන එක උන්වහන්සේ අවබෝධ කරගෙන ආලාම කාලාමයන් බුද්ධකලාරාම් පුත්තයන් අතහැරලා දැම්මා. උන්වහන්සේ තනියම වනගත වුණා. සංසාරයේ කළ අකුසල කර්ම විපාක දුන්නේ අතරතුර ඔබ දන්නවා පින්වත්නි තථාගත ආනන් වහන්සේම දේශනා කරනවා මහණෙනි పూర్වේ මම බුදු කෙනෙකුට කළ අපවාදය නිසා මම අප්‍රමාණව සය අවුරුද්දක් පුරාවට දුෂ්කර ක්‍රියාවන් කළා. බඩ පොත්ත පිට පොත්ත රැළෙනකන් निराහාරව හිටියා. උන්වහන්සේගේ net දෙක හිඳිල ගියපු ජලය නැමැති ලිඳක අඩියක පෙනෙනවා වගේ උන්වහන්සේගේ net දෙක හිඳිල ගියා. ඒ ඒතන ක්ලාන්ත වෙල වැටුණා. අවසානට දෙවිවරු ඇවැදින් තථාගත ආනන් වහන්සේට සිහි කරනවා මහ බෝසතාණන් වහන්සේ ඔබඳු එබඳු දුෂ්කර ක්‍රියාවක් ඔබ වහන්සේ අත් නොහරින්නේ නම් දිව්‍ය ඕජාව දිව්‍ය බලයෙන් ඔබ වහන්සේගේ ශරීරයට එක් කරනවා තථාගතයන්න් වහන්සේ කොච්චරනම් වීරියවන්තද කියලා ඔබ හිතලා බලන්න උන්වහන්සේ කෙරෙහි ඔබ අප්‍රමාණ සිත පහදවගෙන සරණ යන්නේ බුදු ගුණයක් ලෙස ඔබ වඩන්න භාග්‍යවතුන් වහන්සේ වෙරුළු ගෙඩියක් තරම් සියුම් ගෙඩියක් කටේ දරාගෙන දෙවිවරුන්ට අභියෝග කළා ඒත් निराහාරව හිටියා අවසානයේදී තථාගතයන්න් වහන්සේම තේරුම් ගත්තා ශරීරයට දැඩි දුක් දීම තුලින් මට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ මේ සියල්ල දත හැරලා දැම්මා. ඒ ඒතන ක්ලාන්ත වෙවි වැට වැටි පාත්‍රය අතේ ඇතිව නැවත උන්වහන්සේ ගමට වැඩම කළා. බොහෝ කාලයක් ගත වෙලා උන්වහන්සේගේ ශරීරේ නැවතත් තිබුණු තැනට ආවා. එදා පින්වත්නි වෙසක් පුර පසළොස්වක පෝය දවස සුජාතා සිටු දේවිය කිරිපිඩු පිළියෙල කරගෙන තථාගත ආනන් වහන්සේට පූජා කරන අදිටනින් එදා පැමිණියා තථාගත ආනන් වහන්සේ දාන පිළිගත්තා. රත්තරන් පාත්‍රය සාගරයේ දෙසට අරන් ගිහින් බුදුරජාණන් මහ බෝසතාණන් වහන්සේ සයුරේ නැත්තම් ගංගාවේ මැද්දේ පාත්‍රේ තැන්පත් කළා. අද දිනේදී මම සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ නම් පාත්‍රය උඩුගම් බලා ගමන් කළ යුතුයි අදිස්ථාන කළා. උඩුගම් බලා පාත්‍රය ගමන් කළා. පින්වත්නි, එදාම තථාගත නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මනෝලොව තිරෙන සියලුම සත්වයන් පරදවා දිනන සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසක. එපඳු වූ ශාස්ත්‍රවරයෙකුයි පින්වත්නි ලෝකයට දුර්ලභ වෙන්නේ. ලෝකේ හැම තැනම පහළ නොවන්නේ. හැම වෙලාවකදීම පහළ නොවන්නේ. එබඳු වූ උතුම් පින් කඳක් මේ මනුලව පහළ වුණා. උන්වහන්සේ තථාගත ආනන් වහන්සේ සෝවහන් වෙන පුජ්‍යලේ ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් යුක්තව සරණ යනවා. උන්වහන්සේගේ ගුණ ගුණ එකින් එකට මෙනෙහි කරනවා. උන්වහන්සේ වැඩ හිටපු තැන, උන්වහන්සේ පරිහරණය කරපු තැන, උන්වහන්සේ විසින් ධර්මයේ දේශනා කළ තැන, උන්වහන්සේ විසින් ආයු සංස්කාර ධර්මයන් අති කරගත් තැන සංවේග සිතින් යුක්තව වන්දනා කරනවා. භාග්‍යවතුන් වහන්සේම පින්වත්නි සංවේග සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරනවා මහණෙනි මනුලව තුළ සිටින සත්වේක් සංවේගය ඇති කළ ගත යුතු ස්ථාන හතරක් පවතිනවා ඒ තමයි ලෝතුරා දස බලධාරී බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ ජන්මලාභය ලැබූ ස්ථානයේ පින්වත්නි ඔබ වැඳගෙන ඇති ඒ විතරක් නෙවෙයි මහණෙනි බුදු කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වුණු තැන කෙනෙක් සංවේගය ඇති කරගෙන වැඳ වැඳ යුතුයි පින්වත්නි ඔබ ගිහින් වැඳලා තියෙනවා ඒ විතරක් නෙවෙයි මහණෙනි දස බලධාරී බුදු කෙනෙක් පළමෙනි වතාවට ආමන්ත්‍රණය කළ ධර්මයේ දේශනා කරන තැන සංවේගය ඇති කරගෙන වෙඳී යුතුයි. භාග්‍යවතුන් වහන්සේ නමක් ආර් සංස්කාර ධර්මයන් අතහැරපු තැන සංවේග සිත් ඇතිව වන්දනා කරගත යුතුයි. ඒ තැනත් ඔබ වන්දනා කරගෙන තිබෙනවා. පින්වත්නි, ඒ බුදුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරව සිත් ඇතිව, ශ්‍රද්ධා සිත් ඇතිව වන්දනාමාන කරන කෙනාටයි භාග්‍යවතුන් වහන්සේ කෙරේ ගෞරවයේ යුක්තව එබඳු පින්කම් කර ගැනීමට පුළුවන්කම තියෙන්නේ. මහා පොළවේ পায় තබන තබන වාරයක් පාසා ඉහළට ගන්න හුස්ම පොදක් පොදක් පාසාම පහළට හෙළන හුස්ම රැල්ලක් රැල්ලක් පාසාම ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරතේ සතර ඉරියව්ව තුළින් ඔබට බුදු ගුණ වඩන්නට පුළුවන් නම් අප්‍රමාණ ලෙස බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව සිත ඇති කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් 80ක් අනුව්‍යංජනයන් පාදයේ තුල පමණක් තිබුණු 108ක් මංගල ලකුණු එවිතරක් නෙවෙයි පින්වත්නි ඌර්ම රෝම ධාතුන් වහන්සේ ආදී වූ බුදුරජාණන් වහන්සේගේ ශරීර ලක්ෂණයන් කෙරේ ශ්‍රද්ධාසිත ඇති කරගෙන අප්‍රමාණ ගෞරවය ප්‍රසාදය ඔබට දිනු කරගන්න පුළුවන් නම් පින්වත්නි සෝවහන් මාර්ගයේ පිළිපන් පුජ්‍යලියක් ළඟ තියෙන ගුණාංගයක් කියන එක භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කළා ඔබටත් අප දේශනා කරනවා ලෝකෙම මොන ව්‍යසනයක් ආවත් ලෝකෙටම මොන වසංගතයක් වෙලා ගත්තත් නත්ති මේ සරණං අඤ්ඤං නැත මට කිසිදු සරණං බුද්ධෝ මේ සරණං වරං තථාගතයන්න් වහන්සේ හැර දවසකට සැරයක් දවසකට තුන් වතාවක්වත් ඔබ විවේකීව ඉන්නවා නම් ඒ විවේකී වේයි මා අදහස් කරන්නේ බුදු ගෙදරකට ගිහින් වාඩි වෙන විවේකේවත් ගෙදර පවතින බුදු ගෙදරට ගිහින් වාඩි වෙලා ගන්න විවේකේවත් නෙවෙයි පින්වත්නි කෑම අරගෙන ගත කරන වේලාවත් ඔබ මොහොතක් වෙන් කරගන්න රිය පදවන අතරතුරදී ඔබට පුළුවන් බුදු ගුණ ගැන මෙනෙහි කරන්න. ඔබ යන මාර්ගය එකක් මාර්ග නීති පද්ධති අනුගමනය කරමින් ඔබට පුළුවන් බුදු ගුණ ගැන මෙනෙහි කරන්න. ඒමක් නිසාද මරණය මේ අවස්ථාවේදී ඔබට මට උදා වෙන්න පුළුවන්. අද මේ මොහොතේදී මරණය ඔබට මට උදා වෙන්න පුළුවන්. පින්වත්නි ඒ මොහොතේ වෙන විට ඔබ බුදු ගුණ වඩන කෙනෙක් වුණොත් කවදාකවත් ඔබත් මමත් දුගතිය තුල උපදින්නේ නැහැ. තිරිසන් ලෝකයේ තුල උපදින්නේ නැහැ. අවීචිය තුල උපදින්නේ නැහැ. പ്രേත ලෝකයේ තුල උපදින්නේ නැහැ. අසුර ලෝකයේ තුල උපදින්නේ නැහැ. තාවතින්සේ යාමේතු සිතේ නිම්මාන රතිය පරනිම්මිතාදී වූ දිව්‍ය තලවල ඔබට මට උපදින්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍ර දෙවිවරු ඇසුරු කරන්න පුළුවන්. කල්යාණ මිත්‍ර දෙවිවරුන්ගේ ආශ්‍රය ඇතිව තථාගත ආනන් වහන්සේ නමක් මුණ ගැහෙන්න පාරමී ධර්මයන් පූර්ණේ කරගන්න පුළුවන්. දුර්ලභව ගෙවෙන කාලේ පින්වත්නි සීලේ මත පිහිටන්න. ජීවිතේ පරදුවට දබලා ජීවිතේ නැති වුණත් ජීවිතේ විනාශ වුණත් ඔබ සීලේ රකින්න කෙනෙක් බවට පත් වෙන්න. සීලේම හැර වෙන සරණක් පිහිටක් ආශිර්වාදයක් රැකවරණයක් ආශිර්වාදයක් ලෝකේ කවදාකවත් පින්වත්ටි ඔබට මට නැහැ. ඒ නිසා සීලේ මතම පිහිටලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන්න කොච්චරනම් ඔබ බලන්න වාසනාවන්ත ශ්‍රතවත් ශ්‍රාවකෙක් වේද කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. අද අපේ ලංකාවෙත් විශාල ලෙස ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීගෙන යන මේ වෛරසය වෛද්‍යවරුන්ට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ආරක්ෂක අංශවලට නවත්තන්න පුළුවන්කමකුත් නැහැ. මේ වෛරසය නවත්තන්න පුළුවන් ඔබට. වෛද්‍යවරු දෙන උපදෙස් ඔබ පිළිපදින්න. ආරක්ෂක අංශ විසින් දෙන උපදෙස් නියෝග ඔබ පිළිපදින්න. ඔබත් මමත් තථාගත ආනන්ද වහන්සේගේ ශ්‍රාවකයෝ. ඔබත් මමත් සංවරකම පුරුදු කරගත් ශ්‍රාවකයෝ. ඔබත් මමත් හික්මීම පුරුදු කරගත් ශ්‍රාවකයෝ. ඔබත් මමත් කියන දේ අහන ශ්‍රතව ශ්‍රාවකයෝ. ඒ නිසා පින්වත්නි තවත් කෙනෙක් තවත් කෙනෙකුට විරුද්ධව ආයුධයක් අරගෙන අප ළඟට එනවනම් ආයුධය පරීක්ෂා කරලා රැකවරණය දෙන්න පුළුවන්. ඔබ මම නසන්නට යම් වූ සත්වයක් වෙනවනම් දැකලා ඒ සත්වයා වළක්වන්න පුළුවන්. නමුත් වසංගතේ එන්නේ ඇහැට පේන්නේ නැති වෙන විදිහට. වසංගතේ එන්නේ ඇඟට දැනෙන්නේ නැති වෙන විදිහට. ඒ නිසා ඔබ රෝගේ ගෙනියන වාහකයෙක් වෙන්න එපා. ශ්‍රද්ධාවෙන් ඔබ බුදුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්තව සීලය ආරක්ෂා කරනවා වගේ ඔබේ නිවසේ ඉන්න අයගේ ජීවිත ආරක්ෂා කරන්න. ඒ නිසා ඔබට පුළුවන් හික්මෙන කෙනෙක් බවට පත් වෙලා කියන දේ අහන කෙනෙක් බවට පත් වෙලා ඇහුම්කම් දෙන කෙනෙක් බවට පත් වෙලා ලෝකෙටම ආදර්ශමත් වෙච්ච ජාතියක් වශයෙන් නැගිටින්න ඔබ වීරයවන්තව පින්වත්නි අධිෂ්ඨානයකින් යුක්තව සීලය ආරක්ෂා කරගෙන බුදු ගුණ වඩන්න හික්මුණු කෙනෙක් බවට පත් වෙන්න ඔබටත් මටත් ලෝකේ දිනා ගන්න වැඩි කාලයක් යන්නේ නැහැ නුබෝ කාලෙකදී දිනා ගන්න පුළුවන් ඊළඟට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සෝතාපන්න පුජ්‍යලයාගේ දෙවෙනි පැහැදීම තමයි ධම්මේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝතේ ඒ පුජ්‍යලයා ධර්මයට අප්‍රමාණ ප්‍රසාදය ඇති කර ගන්නවා පින්වත්නි සමන්ති විමලසේන මහත්මියත් ඒ වගේ මේ පවුලේ ඇත්තන් හැම පැයකදීම පොය දවසේදී පැවැත්වෙන ධර්මානුශාසනාවකට දායකත්වයේ දරනවා. ලෝකේ හැම කෙනෙක්ම විවිධාකාරයෙන් ධර්ම දේශනා සඳහා දායකත්වයේ දරනවා. ඔබ මේ දරන දායකත්වයේ අප්‍රමාණ ලෙස ධර්මයට ඇති ගෞරවය නිසා කොහොමද ධර්මයට ගෞරවය ඇති කරගන්නේ? පින්වත්නි, තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ ලෝකේ දුර්ලභයි. දුර්ලභෝ සද්ධම්ම සවණං කියන වාක්‍ය තථාගත දේශනාව තුළ අන්තර්ගත වෙනවා. ධර්මයේ මෙච්චර දුර්ලභ නෑ කියලා තවත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හැම වෙලාවෙදිම ස්වාමීනි ධර්මය ඇහෙනවා. හැම වෙලාවකදීම ඕනනම් ධර්මය අහන්නත් පුළුවන්. ධර්ම ග්‍රන්ථ තියෙනවා, ධර්ම සංගරා තියෙනවා, ධර්ම පත්‍රිකා තියෙනවා. විවිධාකාරයෙන් ධර්මය ඇහෙනවා. ධර්මයේ කැටි කරලා චිත්‍රපට නිර්මාණය කරනවා. ස්වාමීනි ධර්මයේ කොච්චර සුලභ දෙයක්ද? ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවකදී ඕනෑම විදිහකට යමකට ධර්මය අහන්න පුළුවන් ධර්මයේ දුර්ලභ නෑ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් පින්වත්නි ධර්මයේ දුර්ලභයි ඒ දුර්ලභ වෙන්නේ තථාගත කෙනෙක් ලෝකේ පහළ වීම දුර්ලභයි තථාගත කෙනෙක් ලෝකේ පහළ වෙලා උන්වහන්සේ විසින් අවබෝධ කරගත්ත ධර්මයේ උන්වහන්සේ පොතක් කියවලා තවත් ගුරුවරයෙකුගෙන් ඉගෙනගෙන තවත් කෙනෙක් ඇසුරු කරලා තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරලා අවබෝධ කරගත දෙයක් නෙවෙයි ධර්මය කියලා උන්වහන්සේ දේශනා කළේ. Taman විසින්ම සම්බුත් ඥානයකින් යුක්තව අවබෝධ කරගත් ධර්මයමයි ඔබත් මම ශ්‍රවණය කරන්නේ, අහන්නේ, පිළිගන්නේ, සරණ යන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං නැත මට කිසිදු සරණක් ධම්මෝ මේ සරණං වරං තථාගත ආනන්ද වහන්සේගේ ධර්මයේ හැරෙන්නට වෙන සරණක් නැහැ ඔබ ධර්මයේ පිළිපදින කෙනෙක් බවට පත් වුණොත් ධම්මෝ හවේ රක්කතේ ධම්මචාරී ධර්මයට අනුව ජීවත් වෙන කෙනා පින්වත්නි ධර්මයේ විසින් ආරක්ෂා කරනවා ධර්මයේ විසින් ආරක්ෂා කරන්නේ ඔහු විසින් පින්වත්නි ධර්මකාරණා නිවැරදිව මෙනෙහි කර ගන්නවා ප්‍රගුණ කර ගන්නවා නිතර නිතර ධර්මයේ මහනවා ධර්මයේම තම ජීවිතේ පවත්වා ගන්නවා ධර්මයේම ජීවිතේ තමන්ගේ රැකවරණයක් කර ගන්නවා කොයි වෙලාවකදී හරි මම පුරුදු කරගත්ත ධර්ම කාරණාව සංසාරේ පුරාවටම අද දේශනාව තුළ ඇහි කියන විශ්වාසයෙන් ඔහු ධර්මය අහනවා. ඔබ ඒ නිසා පින්වත්නි එක ධර්මයක් ඔබට නොතේරුණා වෙන්න පුළුවන්. තව ධර්මයක් ඔබට තේරුණා වෙන්නත් පුළුවන්. ඒක ධර්ම කාරණාවක්වත් නොතේරුණා වෙන්නත් පුළුවන්. ඒ ධර්මය අසන එක අත්හරින්නට එපා. මක් නිසාද සසර පුරුදු කරපු ධර්ම කාරණාව කිනම් මොහොතකදී ඔබට හම්බ වෙනවා. ඔබ දන්නවා මේ පෘථිවි තලයේ කොච්චරනම් කළු ගල් තියෙනවද? කොච්චරනම් බොල් ගල් තියෙනවද? කොච්චරනම් තිරුවානා වටින් නැති ගල් තියෙනවද? පින්වත්නි, නොවටිනා ගලක් කවුරුත් අහුලගෙන යන්නේ නැහැ. නොවටිනා ගලකට කවුරුත් උපදාලා gedera තියාගන්නෙත් නැහැ. හැබැයි විශාල දුර හාරලා හාරලා පතල්ට පතල් අරගෙන පතල් ආරගෙන ජීවිතේ පවා පරදුවට තබලා මහා පොළව කිඳාගෙන යන පිරිසට හම්බ වෙන වටිනා කියන මැණික් වර්ග තියෙනවා. නිල් පාටින් යුක්ත මැණික් තියෙනවා. රෝස පාටින් යුක්ත මැණික් තියෙනවා. විවිධ විවිධ වර්ණ වලින් යුක්ත වෙච්ච මැණික් තියෙනවා. මැණික් නිසාම ජීවිතයේ හානියටපත් කරලා මිනිස්සු විසින් ඇදලා දානවා. පින්වත්නි, ඒ වටිනා කියන ගලක්නේ ඒත් තියෙන්නේ ගලක්. නමුත් වටින ගලක්. ධර්මයේ කියලා කියන්නේ ඒ ගලකට වඩා වටින දෙයක්. ඒ තමයි ඔබ ලැබපු දුර්ලභ මනුස්සාත්ම භාවයේ ෂණ සම්පත්තියක් ලෙස ලැබපු නිරෝගීමත් කාලේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන දුර්ලභ කාලේ ධර්මයේ ඇසෙන දුර්ලභ කාලයක ඔබටත් මටත් ධර්මයේ හැනවනා කොච්චරනම් ඔබ ධර්මයේ පිහිට කරගෙන ජීවත් වෙන්න ඕනද ධර්මයේ පිහිට කරගත්ත කෙනා පින්වත්නි ධර්මානුකූලව ජීවත් වෙනවා ඒ කෙනා අත්තිසුඛ ඇතිව ජීවත් වෙනවා මට ඇති කියන සෑහීමකටපත් වෙලා ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන්නේ ධර්මයේ දන්න කෙනා. ඔබ හොඳට හිතලා බලන්න. ජීවිතේ කොච්චර ව්‍යසනයන් ඇති වුණත් කඩපිල විවෘත කරපු ගමම්ම අත්තිසුක නැති පිරිස කොච්චරනම් මහමග දුක් විඳින කෙනෙක් බවටපත් වෙනවද? එදා එක වේලක් තුන් වේලක් ආපු කෙනෙකුට එක වේලක් කාලා ස්වභාවික ව්‍යසනයට මුහුණ දෙන්න බැරි නම් කොච්චරනම් ඔහු ඇති කියන සෑහීමකට පත්ව වෙන කෙනෙක් වෙනවද ලෝකෙම වෙලාගත් ව්‍යසනයක් තුල කුස පුරවන්න නෙමේ උත්සාහ කළ යුත්තේ ලෝකෙම වෙලාගත් ව්‍යසනයක් තුල net පිනවන්න නෙමේ උත්සාහ කළ යුත්තේ ලෝකෙම වෙලාගත් වෙලාවක කය පිනවන්න නෙවේ කෙනෙක් උත්සාහ කළ යුත්තේ පින්වත්නි බුදුහාමුදුරක වේලක් වළඳලා ජීවත් වුණා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා එක වේලක් වළඳලා ජීවත් වුණා භාග්‍යවතුන් වහන්සේට බස් ආරාධනාව කළ එක් අවස්ථාවකදී ආරාධනාව කළ පින්වත් පිරිසට භාග්‍යතුන් වහන්සේට වස් ආරාධනා කළ බව අමතක වුණා. බුදුරජාණන් වහන්සේ යවහල් පමණක් වළඳලා මාස 3ක් පුරාවට ජීවත් වුණා. උන්වහන්සේ එහෙම කාලයක් ගත කළා. ඔබට බැරිද මට බැරිද දවසකට එක වේලක් හරි ආහාර අරගෙන මේ ව්‍යසනයට මුහුණ දෙන්න කඩපිලට යන්න නෙවෙයි තියෙන්නේ නැත්තම්ම අත්‍යවශ්‍ය දෙයකට යනවා හැරෙන්න අවශ්‍ය දේවල් හොයන කාලයක් නෙවෙයි තියෙන්නේ අවශ්‍ය දේවල් හොය හොයා යනව කියන්නේ මේ රටම සමාජෙම ඔබේ වයසක අම්මා ඔබේ වයසක තාත්තා කුඩා දරුවා රෝගකාරකෙක් බවට පත් කළා රටක් ලෝකයක් ව්‍යසනයක් බවට පත් කරන තැනැත්තෙක් බවට පත් වෙනවා ධර්මය අහන කෙනා පින්වත් නිහිම ජීවත් වෙන්නේ නැහැ gedara තියෙන දේ තඹගෙන gedara තියෙන දේ ආහාරයට අරගෙන නැතිම දෙයක් හොයා ගන්නවා මිසක් අවශ්‍ය දේවල් හොය හොය යන්නේ නැහැ ධර්මයේ දන්න කෙනා හික්මනු කෙනෙක් වෙනවා දැමුණු කෙනෙක් බවට පත් වෙනවා සංවර කෙනෙක් බවෙච්ච බවට පත් වෙනවා ආහාරයේ පටික්කුල සංඥාව මේ වෙලාවේදී ප්‍රගුණ කරලා මෙනෙහි කරලා ඔහු ආදීනව දැනගෙන gedara ජීවත් වෙනවා පින්වත්නි ධර්මයේ දන්න කෙනා අත්තිසුක මට තියෙනවා ධනෙ මට තියෙනවා මේ ඇති දැන් ධනෙ හොයන්නේ නැහැ පැඳිරි නීතිය දැම්ම කියලා gedarak gedarak පාසාම රජයට රටට ආරක්ෂක අංශවලට ආරක්ෂාව සපයන්න බැරි වෙයි. ඔබ gedara ගෘහ මූලිකයා, ඔබ gedara වැඩිමල් අම්මා, ඔබ gedara තාත්තා, ඔබ වැඩි gedara වැඩිමල් සහෝදරයා, ඔබ පන්සලේ හාමුදුරු වෙන්න පුළුවන්. ඔබට පුළුවන් නායකත්වයේ දරලා දායකයන්ට, පවුලේ සමාජිකයන්ට සමාජයේ පවතින යථා තත්ත්වයේ කියලා දීලා හික්මවන්න මේ පින්වන්ත රට ලෝකයේ දිනන රට බවට බටපත් කරන්න අත්තිසුක මට දැන් තියෙනවා ප්‍රමාණවත් හැම දෙයකටම පින්වත්නි ඔක යොදා ගන්න පුළුවන් අනනසුක ණය නැතිව කෙනෙක් බවටපත් වෙන කෙනෙක් බවටපත් වෙනවා ධර්මයේ දන්න කෙනා ඒකේන භෝගේ පුඤ්ජය දේහි කම්මං පයෝජේ චතුච්ඡන්ත නිදාපේය ආපදාසෝ භවිස්සති පින්වත්නි ලෝකේම මොන ව්‍යසනයක් ආවත් එදා තථාගතයන්න් වහන්සේ අපට දේශනා කරපු මේ ධර්ම පදය gedarak gedarak පාසා රාමු කරගෙන ඒ වගේම ඡායා පිටපත් කරගෙන ආර්ථිකය කළමනාකරණය කරගත්තේ නම් මේ වෙනකොට කිසිම කෙනෙකුට ආර්ථික ව්‍යසනයක් නැහැ. එදා කුලී වැඩ කරන තාත්ත කෙනෙකුටත්, මහා ලොකු ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයෙකුටත්, මධ්‍ය ප්‍රාන්තික කෙනෙකුටත් තමන් හම්බ කරන ධනය හතරකට බෙදා ගන්න බුදුහාමුදුරු ඉගැන්නුවා. ධර්මයේ ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ප්‍රසාදයකින් සමන්නාගත වෙච්චේ ශ්‍රාවකයා නැත්තම් සෝවහන් මාර්ගයට පිළිපන් පුජ්‍යලයා පින්වත්නි තමන්ගේ ආර්ථිකයේද නිවැරදිව කළමනාකරණය කර ගන්නවා ධර්මයට අනුකූලව කොහොමද ඒකේන භෝගේ බුඤ්ජේය තමන් රුපියල් 100ක් දවසකට හම්බ කරනවා නම් 25ක් තමන්ගේ ගෙදර ආහාරයට ගන්නවා අනේ ස්වාමීනි කොහොමද 25කින් ජීවත් වෙන්නේ? දරු පැටව හතර දෙනයි, බිරිඳයි මමයි 6 දෙනයි. 6 දෙනෙක් කොහොමද? ඒ නිසා තමයි පින්වත්නි මිහිකත නැමැති අම්මගේ පොළව තුල ඕනෑම බීජයක් වෙපරුවොත් ලෝකයේ තියෙන උතුම්ම ලෝකයේ තියෙන සාරවත්ම පසමුරු මෙවල තියෙන්නේ. ඔබට මට මේ සරු සාරමත් වෙච්ච මවගේ කුසෙහි යම් බීජයක් යම් කෙනෙක් වපුරනවද වපුරනවට වඩා ඵලය aran දෙන්න තරම් මේ මිහි කතාම ඔබට මට ආදරේ. ඒ නිසා ගෙවත්ත තියෙන්නේ වගා කරගන්න. වගා කරගත් එදා අම්මලා වගා කරගත්තා. එදා අම්මලා ළඟ කලමනාකාරීත්වයේ තිබුණා. ඒ නිසා නැතිම දේ කඩපිලෙන් අරගෙන ආව මිස හැමදේම කඩේකට ගිහින් උරේක පටවගෙන ගෙදර අරන් ආවේ නැහැ. ඒ නිසා ධර්මයේ පිළිපන්න කෙනෙක් ධර්මයට ප්‍රසාදය තිවිච්ච කෙනෙක් ආර්ථිකයේ කලමනාකරණය කරගන්නවා. ඒ ආර්ථිකය කළමනාකරණය කරගන්නේ මම gedara වගා කරගන්න ඕන මට ලොකු ආර්ථිකයක් නැහැ දරුවොත් එක්ක වගාව කරනවා දරුවන්ගේ අතපය දිය වෙන්නේවත් අතපය ගෙවෙන්නේවත් නැහැ දරුවොත් ඊටාමත් යහපත් විදිහට මම හදපු මේ භෝග මම හදපු ඵලය මම හදපු පළතුරු ගෙඩිය කියලා දරුවා අම්මලත් එක්ක සතුටෙන් සමාදානෙන් බෙදාගනි එකමුතුකම ගේ ඇතුළේ රැඳිලා තියෙයි බලන්න කොච්චර බුදුහාමුදුරුවන්ගේ තරම් ආර්ථික විශේෂඥයෙක් ලෝකේ ඉඳීද කියලා ඒ විදිහටයි ඒකේන භෝගේ බුඤ්ජේය. අර 25න්මයි පින්වත්නි දන් දෙන්න වෙන්නේ. ඒ 25න්මයි පරිත්‍යාග කරන්න තියෙන්නේ. ඒ 25න්මයි ඔබට ඇඳුම්, ආලිත්තම්, ගෙදර දොර මේ සියල්ලම හදාගන්න ඔබ කලමනාකරණය කළ යුත්තේ. කොච්චරනම් කලමනාකාරීත්වයක් තියෙන්න ඕනද? ඉතුරුවක් තියෙන්න ඕනද? ඉතුරුව කියලා කියන්නේ ලෝභකම, මසුරුකම, කුණුකම නෙවෙයි. ඒකට කියන්නේ අර පිරිමැස්ම කියලා. බුදුහාමුදුරුවෝ උගන්වුවේ අර පිරිමැස්ම. මේ මහ පොළොවට විසිකරන ආහාරයක් වෙත්නම් මේකත් සතෙකුට ආහාරයක් වේව කියන අදිටනේ උන්වහන්සේ විසිකරන්න කිව්වේ. පරිත්‍යාග කරන්න කිව්වේ. හල්ලා දාන්න කිව්වේ. ඒ තරම් උන්වහන්සේ අර පිරිමැස්ම පුරුදු කළා. ඒකේන භෝගේ බුඤ්ජය දීහි කම්මං පයෝජේ ඔබ යම් ව්‍යාපාරයක් කරනවා නම් ඔබ යම් දෙයකින් මුදල් උපයනවා නම් උපයන දේ සඳහා ආයෝජනය කරන්න කිව්ව කොටස් දෙකක් බලන්න කොච්චරනම් වූ ව්‍යාපාරයක් දියුණු වෙයිද ව්‍යාපාරයක් දියුණු වෙනකොට සමාජයට ඕන විදිහට ජීවත් වෙන්නේ නැතුව සමාජයට පෙනෙන්න ඕන විදිහට ජීවත් වෙන්නේ නැතුව සමාජයේ කැපිලා පේන කෙනෙක් විදිහට ජීවත් වෙන්න ඕන කරන පිරිස් ණය අර ගන්නවා ණය ගෙවන්න පොලියක් ගන්නවා ඒ පොලිය අර ගන්න පිටිපස්සෙන් කට්ටිය හොයාගෙන එනවා උදේට හවසට ටෙලිෆෝන් කර කර කතා කර කර ණය ඉල්ලනවා. හැම වෙලාවෙදිම නැවත නැවත දැනුම් දෙනවා. ණය වාරිකයක් ගෙවන්න බැරි වුණොත් තවත් ණය වාරිකයක් තවත් පොලියකුත් එක්ක එකතු වෙනවා. බලන්න පින්වත්නි, ඉන සූත්‍ර දේශනාව ඔබ කියවලා බලලා ණයක් ගත්ත කෙනෙක් විඳින මානසික පීඩනය කොච්චරද කියලා. තමන් ව්‍යාපාරයේ දියුණුව සඳහා කොටස් දෙකක් යොදවන්න කියනවා. ඒ කියන්නේ 100ක් හම්බ කරන කෙනෙක් රුපියල් 50ක් යොදවන්න ඕන තමන්ගේ ව්‍යාපාරයේ දියුණුව සඳහා කොච්චරනම් ආර්ථිකය කළමනාකරණය වෙයිද ඊළඟට බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිළිපන්න කෙනා පිළිපදින කෙනා චතුච්ඡන්ත නිදාපෙය්‍ය 25ක් නිදංගත කරලා තියන්න කියනවා මොකක් සඳහාද ආපදාසු භවිස්සති ආපදා අවස්ථාවක් ඇති වෙනකොට ප්‍රයෝජනෙට ගන්න දැන් ආපද අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ ආපද අවස්ථාව තමයි ස්වභාවික ව්‍යසනයක් ඇති වෙලා තියෙනවා. රෝග බියක් ලෝකයේම වැළඳගෙන තියෙනවා. මේකට අමතරව ඔබේ ගෙදරට වුණා නම් පොල් කඩන තාත්ත කෙනෙක් පොල් ගහෙන් වැටුණා නම් ඒ ගෙදර දරුවන්ටත් ඉතුරු කරගත්ත ධනයක් තියෙන්න ඕන. එදිනදා කුලියක් කරලා ජීවත් වෙන තාත්ත කෙනෙක් නම් හම්බ කරන දේ ඉතුරු කරලා දරුව වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් තියෙන්න ඕන. තමන්ගේ ලෙඩට බේත් අරගෙන ලෙඩේ සුව වෙනකන් මාසයක් අවුරුද්දක්වත් දරුවන්ට ව්‍යසනයක් නැතුව ජීවත් වෙන්න ආර්ථිකයක් ඉතුරු කරලා තියෙන්න ඕන. චතුච්ඡන්ත නිදාපේය ආපදාසු භවිස්සති ආපදාවස්ථාවකදී පරිභෝජනයට ගන්න සතියක් යන වෙට gedara කණ්ඩ නැත්තම් මාසයක් යනකොට gedara කණ්ඩ නැත්තම් ඔබ හිතලා බලන්න පින්වත්නි ඔබ කොච්චර ආර්ථිකේ පරිහානියටපත් වෙච්ච කෙනෙක්ද ධර්මයේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධර්මයට පිළිපන්න කෙනා ධර්මයේ අප්‍රමාදීව ආරක්ෂා කරගන්න කෙනා අප්‍රමාදීව ධර්මයේ රැකගන්න කෙනා අප්‍රමාදීව ධර්මයට ගෞරව දක්වන කෙනා පින්වත්නි ලෞකික ලෝකෝත්තර ධර්ම කාරණා දෙකම ප්‍රගුණ කරනවා මෙනෙහි කරනවා පින්වත්නි බලන්න භාගතුන් වහන්සේ නිවන දක්වා යන ලෝකෝත්තර පුජ්‍යල නිවන දක්වා යන සෝවහන් පුජ්‍යලයකට මතක් කරනවා ධර්මයේ අහා ධර්මයේ නිවැරදිව ශ්‍රවණය කරන කෙනාට පින්වත්නි සප්ත බොජ්ජංග ධර්ම දියුණු වෙනවා කියනවා සප්ත බොජ්ජංග ධර්ම දියුණු වෙන කෙනාට ධර්මය අවබෝධ වෙනවා කියනවා ධර්මය අවබෝධ වෙන්න නම් සත්බොජ්ජංග ධර්ම දියුණු වෙන්න නම් නිතර නිතර ඔහු පින්වත්නි ධර්මයේම පිළිගන්න පිළිපදින ප්‍රසාදය ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙන්න ඕන පින්වත්නි ඔබ බලන්න කොච්චරනම් ධර්මය ඔබේ ජීවිතයට පුරුදු කරගෙන තියනවද කියලා බුදුරජාණන් වහන්සේ ළඟට භාග්‍යවතුන් වහන්සේගේ දෑග සෞදෙනම වහන්සේලාගෙන් එක නමක් වැඩම කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිරිනුවන් පෑ වැඩවදාරන්න අවසර දෙන්න බලන්න භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිදින් තමන් වහන්සේගෙම රහතන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි මට පිරිනුවන් පාන්න අවසර දෙන්න භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනවා. අවසර දෙන වෙලාවෙදිම උන්වහන්සේ සිහි කරනවා පින්වත් රහතන් වහන්සේ පින්වත් මහණෙනි ඔබ වහන්සේ විසින් මා විසින් මා කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් යුක්තව ධර්මයක් දේශනා කොට වදාරණසේක්වා තථාගතයන්න් වහන්සේ කෙනෙක්ද ධර්මයට ඊටාම කැමැති පින්වත්නි ධර්මයට බුදු කෙනෙක් කැමති වෙන විදිහ බලන්න ඔබ එහෙනම් ධර්මයට කොච්චර කැමති වෙන්න ඕනද ඔබ නිතර නිතර ධර්මය අහන්න ඔබ පුරුදු කරගත්ත ධර්ම කාරණාව කොතනකදී හරි ඇහෙන්න පුළුවන් ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක සියලු දුක් දුරු කරවන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කුමක්ද නිවැරදිව අවබෝධ කරන නව ලෝකෝත්තර ශ්‍රී සත් ධර්මයෙන් ඔබ පුරුදු කරපු ධර්ම කාරණාව ඔබට කොයි වෙලාවකදී හරි ඇහෙන්න පුළුවන් ආදී කල්යාණේ මජ්ජේ කල්යාණේ පරියෝසాన කල්යාණේ මුල යහපත් මැද යහපත් අග යහපත් සාත්‍යං සම්ප්‍යංජනං කේවල පරිපුන්නං අකුරක් අකුරක් පාසා පදයක් පදයක් පාසා වාක්‍යයක් වාක්‍යයක් පාසාම තියෙන්නේ පින්වත්නි ධර්මයේ රාගය දුරු කරවන, දේශය දුරු කරවන, මෝහය දුරු කරවන රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ, නිරෝධෝ නිබ්බාණං රාගය දුරු කරවන, දේශය දුරු කරවන, මෝහය දුරු කරවන උතුම් වූ ධර්මයක්මයි ඔබට කන වැටෙන්නේ. ඒ නිසා සබ්බං රසෝ ධම්ම රසං ජිනාති ලෝකයේ තියෙන ඉහළම රස තමයි පින්වත්නි ධර්ම රසය. සබ්බං රසෝ ධම්ම රසං ජිනාති ලෝකයේ තියෙන ඉහළම රසවත්ම දේ තමයි ධර්මය කියලා කියන්නේ. ඒ වගේතරක් නෙවෙයි පින්වත්නි. සියලුම දානයන් පරදවල දිනන උතුම්ම දානය වෙන්නේද ධර්ම දානයයි. ඔබ අහන බණ පදේ තව කෙනෙකුට sannivedanaya කරන්න. ඔබ කියවන ධර්ම පදේ තව කෙනෙකුට අහන්න සලස්සන්න. ඔබ කියවන ධර්ම ග්‍රන්ථයේ තව කෙනෙකුට කියවන්න ඉඩහසර සලසන්න. ඒත් පින්වත්නි ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ප්‍රසාදය ඇති කරගත්ත සෝවහන් පුජ්‍යලයාගේ තියෙන ගුණාංගය තනියම අහලා ඉන්නේ නැතුව තනියම ධර්ම කාරණාව ප්‍රගුණ කරගන්න නැතුව තමන්ගේම කල්යාණ මිත්‍රයන් එකතු කරගෙන ධර්ම කාරණාව නිවැරදිව කියලා දෙන්න සෝවහන් පුජ්‍යලයක් ළඟ තියෙන ගුණාංගය දැන් ඔබ ආද වප්පුර පසළොස්වක පොයේ දවසේදී සෝවහන් පුජ්‍යලයක් ළඟ තියෙන කාරණා දෙක සීලේ මත පිටවල ප්‍රගුණ කරගන්න විදිය ඔබ මනාලෙස පින්වත්නි ධර්මයක් විදිය ශ්‍රවණය කළා ඊළඟ කාරණාව තමයි පින්වත්නි සෝවහන් පුජ්‍යලයාගේ තියෙන අංගය සංගේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝතේ තථාගතයන්න් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි අප්‍රමාණ ප්‍රසාදයකින් යුක්තව ජීවත් වෙනවා කියනවා සෝවහන් වූ පුජ්‍යලයා කවදාකවත් වෙනවත්නේ මහා සංඝ රත්නයට දොස් නගන්නේ නැහැ. මහා සංඝ රත්නයට අවලාද නගන්නේ. මහා සංඝ රත්නයේ ගුණ දොස් ਵਿਚාරණය කරන්නේ නැහැ. උන්වහන්සේලාගේ අඩුපාඩුකම් මොනවද මොනවද ඒකී කියා නැවත නැවත විමසන්නේ නැහැ. කොච්චරනම් බලන්න සෝවහන් පුජ්‍යලයා ආර්ය මහා සංඝ රත්නයේ කෙරේ ගෞරවය ඇතිව ජීවත් වෙනවද? ඒ තැනත්තා පින්වත්නි නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයේ පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං දුර්ලභවයි මම මේ දසුන දකින්නේ පුණ්‍යක් ශේෂ්ත්‍රයක් බඳු වූ මහා සංඝරත්නයේ කාගේද දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝයා වහන්සේලා පින්වත්නි උන්වහන්සේලා නානා කුලා පබ්බජිතා නානා ජනපදේ හිත අඤ්ඤ මඤ්ඤ ව්‍යාරුද්ධා තේන මේ සමනාපියා එක එක කුල වලින් ඇවිල්ලා එක එක පලාත් වලින් ඇවිල්ලා එකිනෙකා සමගි සම්පන්නව සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනාදී ගුණයන් දියුණු කරන ඒ විතරක් නෙවෙයි සීලේ මතම ජීවිතේ පිහිටුවලා සමාධිය මතම සිත පිහිටුවාගෙන සසර දුකෙන් අත් මිදෙන්නට උන්වහන්සේලා කටයුතු කරනවා උන්වහන්සේලා කොහොමද සුපටිපන්නෝ භගවතෝ ස්ථාවක සංඝෝ මනාලෙස පිළිපන් ස්වභාවයකින් යුක්තයි තථාගතයන්න් වහන්සේගේ මහා සංඝ රත්නය උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඍජු ප්‍රතිපත්ති වලින් යුක්තයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උන්වහන්සේලා ඥාය පටිපන්න නම් වූ සංඝ ගුණයකින් යුක්තයි. උන්වහන්සේලා ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ උන්වහන්සේලා වැඳිය යුතුය. පුඤ්ඤක්කෙත්තං අනුත්තරං පුන් කෙතක් බැඳි පුණ්‍ය ශේස්ත්‍රයක් බඳුයි මහා සංඝයා වහන්සේලා උන්වහන්සේලාටයි මම සිව්පසයකින් යුක්තව සලකන්නේ සෝවහන් පුජ්‍යලයා පින්වත්නි සංඝ ගුණ එකින් එක එකින් එක මෙනෙහි කරනවා බුද්ධානුස්සතිය ප්‍රගුණ කරනවා මෙනෙහි කරනවා දියුණු කරනවා ධම්මානුස්සතිය පුරුදු කරනවා මෙනෙහි කරනවා ප්‍රගුණ කරනවා සංඝානුස්සතිය මෙනෙහි කරනවා ප්‍රගුණ කරනවා දියුණු කරනවා කවදාකවත් සංඝයා වහන්සේලාගේ වැරදි සාකච්ඡා කරන්නේ නැහැ වැරදි මෙනෙහි කරන්නේ පින්වත්නි පත්ත නික්කුච්චිත කර්මය කියන කර්මයක් විනය දේශනාව තුල භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි යම් මෙන්න මේ කියන කරුණ පහකින් යුක්තව යම් මොගී ශ්‍රාවක කෙනෙක් මහා සංඝ රත්නයට දුස්නගන්නේ නම් ඒ මහා සංඝ රත්නයේ විසින් ඒ ශ්‍රාවකයාට පාත්‍රයේ මුණින් අතට හරවලා දානේ පායයි කර්මයකින් ඔහුට සංග්‍රහ කළ යුතුයි පින්වත්නි බරපතලම වූ විනය නැත්තම් කළ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අතර පළවන දේශනාවක් තමයි කතා නොකරින්න කියන ඉගැන්වීමත් දඬුවමත් පත්තනික් කුජ්ජිත කියන දඬුවමත් මේ දඬුවම් දෙකෙන් එක දඬුවමක් සම්පූර්ණයෙන් ගිහි අයට පවරනවා මහා සංඝ රත්නයේට යමෙක් දොස් නගනවා නම් මහා සංඝ රත්නයේ ભેද බින්න කරවන්න යමෙක් දොස් නගනවා නම් මහා සංඝ රත්නයේ විසින් ගොඩනගාගත් ගෞරව ප්‍රසාදයේ යමෙක් විසින් හීන කරන්න විනාශ කරන්න බුදුරු කරන්නට යම් වූ කෙනෙක් වෙර වේය දරනවා නම් ඒ කෙනාට පත්තනික් කුච්චිත කියන දඬුවම සලස්වන්න කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි බලන්න මහා සංඝරත්නයේ කොච්චරනම් ගෞරවයකින් යුක්තව කෙනෙක් ජීවත් වෙන්න ඕනද නිත නිතරම සැනසෙල්ල පුළුවන් පින්කෙතක් බඳු මහා සංඝරත්නයේ දකින්නට පුළුවන්කම තියෙනවා ඔබ දකිනවා පින්වත්නි සෝවහන් පුජ්‍යලයේ පැහැදීම ඇති කරගන්න කොටස් තුනම ඔබ මේ වෙන විට සිහි කරලා බලන්න මෙනෙහි කරලා බලන්න ඔබ කොච්චරනම් පිං ඇතිව මේ කාරුණු ඔබට ඕනනම් ප්‍රගුණ කරන්න බැරිද කියලා බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති තථාගතයන්න් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් යුක්තව ඔබට ජීවත් වෙන්න පුළුවන් ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝතේ දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නව ලෝකෝත්තරෝ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ප්‍රසාදයකින් යුක්තව ඔබට ජීවත් වෙන්න පුළුවන් ධර්මයේ පිහිට පිළිසරණ කරගන්න පුළුවන් මේ ධර්මයේ පෙන්වත්නේ කල් නොයවා විපාක දෙන එකක් මේ ධර්මය මිය ගියාට පසු විපාක දෙන එකක් නෙවෙයි මේ භවයේදීම මේ අවස්ථාවේදීම මේ මොහොතේදීම මේ ගෙවෙන තප්පරේදීම ඔබ ප්‍රගුණ කරගන්න ධර්මයේ ඔබට විපාකයක් ලෙස විපාක දෙනවා කියන එක තථාගතයන්න් වහන්සේ දේශනා කළා සෝවහන් පුජ්‍යලේ ධර්මයට ප්‍රසාදය ඇති කර ගන්නවා වගේ ඔබද අප්‍රමාදීව අප්‍රමාණ කුසල අරමුණ තුල පිහිටලා ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝතේ ධර්මයට අප්‍රමාණ සිත් පිහිටුවාගෙන ධර්මයේ ප්‍රසාදයේ සිට ඇති කරගන්න වීරිය වඩන්නට ඕන. තුන්වන කාරණාව ඔබ මනාලෙස ප්‍රගුණ කරගන්න කිව්වා සංගේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝතේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනාදී ගුණයන් ප්‍රගුණ කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝයා වහන්සේලා සීලයෙන් යුක්තයි සමාධියකින් යුක්තයි ප්‍රඥාවකින් යුක්තයි ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය උන්වහන්සේලා ගුණයන් වලින් යුක්තයි උන්වහන්සේලාට දකින තන දෙදන දෙවැලෙමිට නලල බිම හොවා වන්දනා කළ යුතුයි පින්කෙතක් බඳුයි උන්වහන්සේලා මම දකිනවා උන්වහන්සේලාට අප්‍රමාණ ප්‍රසාදයකින් යුක්තව ඔබ ජීවිතයේ සීලාදී ගුණ ධර්මයන් පුරුදු පුරුණු කළගත යුතුයි නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං පින්වත්නි සෝවහන් පුජ්‍යලයාගේ අවසාන හතරවන ප්‍රසාදය ඇති වෙන අවස්ථාව තමයි කියනවා භාග්‍යවතුන් වහන්සේ ආර්ය අරිය කත්තේහි සීලේහි සමන්නාගතෝ හෝති ආර්යකාන්ත සීලයේ තුල ඒ පුජ්‍යලයා පිහිටනවා කියන එක තථාගත ආනන්ද වහන්සේ පින්වත්නි දේශනා කොට වදාලා ඔබටද පුළුවන්කම තියෙනවා ආර්යකාන්ත සීලය තුල පිහිටලා සංසාර දුකෙන් අත් මිදෙන්නට සීලය ආරක්ෂා කරගන්න කෙනෙක් බවට පින්වත්නි ඔබ සිතේ අදිෂ්ඨාන ඇතිව ජීවත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අපි ඉගෙන ගත්තා ධර්මයේ ගුණයන් ඉගෙන ගත්තා සංඝ රත්නයේ ගුණයන් ඉගෙන ගත්තා අපි දැන් ඉගෙන ගන්න යන්නේ සීලී ගුණය පින්වත්නි සෝතාපන්න අංගයක් තමයි සීලී ගුණය කියලා කියන්නේ යම් කෙනෙක් තථාගතයන්න් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව ගමන් කරනවා නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන ශ්‍රාවකයාගේ මූලික ලක්ෂණය තමයි පින්වත්නි නොසෙල්වෙන සිතින් යුක්තව විදෙන සිතින්කින් ඈත් වෙලා අවිච්ඡින්නව ඡේදනය නොකොට විනාශ නොකොට ජීවිතේ පරදුවට තබලා තමා විසින් ආරක්ෂා කරන ආර්යකාන්ත සීලය නිතරම පින්වත්නි ආරක්ෂා කරනවා බුදගෝස හාමුදුරුව විසින් රචනා කරපු අට කතාව තුළ සීලය ආරක්ෂා කරන පුජ්‍යලයට උදාහරණ කීපයක් පින්වත්නි දේශනා කරලා තියෙනවා ඒකෙන් එකක් දෙකක් ඔබට අද වප්පුර පසළොස්වක පොය දවසේ සිහි කරන්න. ඔබ දන්නවා අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දරුවෙක් ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දරුවෙක් ආරක්ෂා කරන්නේ Tamanගෙම ජීවිතේ පරදුවට තබලා ඒ දරුවාගේ ජීවිතය ආරක්ෂා කරනවා. ආන් ඒ වගේ Tamanගේ ජීවිතය පරදුවට තබලා තමා විසින් සීලය ආරක්ෂා කරගත යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හිස ගිනි අරගත්තෙකු ඒ ගින්න නිවා ගන්නට යම් ව්‍යායාමයක් දරන්නේද? තමාන්ගේ සිත තුළ හටගන්න රාගය, ද්වේෂය, මෝහය දුරු කරවන්නට යම් වූ ශ්‍රතව ශ්‍රාවක කෙනෙක් ඒ හටගත් ගින්න නිවන්නට යම් කෙනෙක් වීරිය දරනවා වගේ තමාගේ සිත තුළ හටගත් රාගය, ද්වේෂය, මෝහය දුරු කරගන්න සීලය ආරක්ෂා කරගන්නවා. හිස ගිනි ගත්තෙක් ඒ ගින්න නිවනවා වගේ තමා විසින් ආරක්ෂා කරගත්ත සීලය තමා විසින් ආරක්ෂා කරගන්න වීරිය වඩනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා යම් වූ රෝගයක් වැළඳුණු කල්හි ඒ රෝගයට බය වේත් කෙනෙක් රෝගය සුව කර ගැනීමට වීරිය දරනවා වගේ සංසාරයේ දුක නැමැති රෝගයේ වැළඳිච්ච කෙනා ඒ රෝගය දුරු කර ගන්නට සීලය ආරක්ෂා කරනවා ඒ වගේ සීල ආරක්ෂා කරගත යුතුයි කියලා උන්වහන්සේ සිහිපත් කරනවා. පින්වත්නි, ආර්යකාන්ත සීල ආරක්ෂා කරගන්නේ අනේ විදිහටයි. ඔබ වප්පුර පසළොස්වක පෝය දවසේ එක්ක gedara තුල පංචශීලයේ සමාදන් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම ආජීවක අෂ්ටමක සීලයේ සමාදන් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම නවංග උපෝසත සීලේ සමාදන් වෙලා ඉන්නව වෙන්න පුළුවන් දස සීලේ සමාදන් වෙලා ඉන්නව වෙන්න පුළුවන් පින්වත්නි පංචශීලය සමාදන් වෙලා සීලවන්තව හිටියත් එයත් පින්වත්නි සීලයමයි. ඒ සීලය අභිබවා ඒ සීලයට ඉහළින් පවතින තවත් බර සීලයක් තමයි අෂ්ටමක සීලය කියලා කියන්නේ. පින්වත්නි ටිකක් ජනප්‍රිය නොවන නමුත් අංගුත්තර නිකායේ 9 වෙනි පොතේ දේශනා කරලා තියෙන නවංග සීලය නව සීලයක් කියන එකක් දේශනා කරලා තියෙනවා. අෂ්ටාංගික අෂ්ටාංගික සීලේම එක සිල් පදයක් උන්වහන්සේ දේශනා කරනේ තමයි චේතෝ විමුක්තිය. මෛත්‍රියේ සිටින් යුක්තව යමෙක් ජීවත් වෙනවා නම් ඒ දවස පුරාම නවාංග සීලේ සමාදන් වුණ කෙනෙක් කියලා දේශනා කරනවා. ඒ සීලයත් පින්වත්නි දියුණු කරගන්න කෙනෙක් දස සීලේ සමාදන් වෙනවා. සාමණේර සීලේ සමාදන් වෙනවා. සාමණේර සීලේ සමාදන් වෙන්නේ නෙක්කම්ම පාරමේ ධර්මයේ පූර්ණේ කරපු උත්තමේ තථාගතයන්න් වහන්සේගේ අරහත් ධජය කරදරාගෙන සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය සීල දුක් දුරු කිරීමේ අදිස්ථානයකින් යුක්තව ආරක්ෂා කරන සීලය පින්වත්නි සාමණේර දස සීලය සාමණේර දසශීලය ආරක්ෂා කරගනිමින් 20 වය සම්පූර්ණ වෙච්ච භික්ෂුන් වහන්සේ සාමණේරයන් වහන්සේ නමක් උපසම්පන්න සීලයේ තුල අධික සීලයක් අධි සීලයක් සමාදන් වෙනවා. උන්වහන්සේ පරාජිකා හතරකින් ආරක්ෂා වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයකින් යුක්තව කෝටියක් සංවරතාවයකින් යුක්තව ජීවත් වෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් සීලේ එපමණ පරිදි ව්‍යාප්ත වෙලා යනවා. කෙසේ වෙතත් පින්වත්නි කය සංවර කරගන්න එක වචනේ සංවර කරගන්න එක මනස සංවර කරගන්න එක කායේන සංවරෝ සාදු වාචාය සංවරෝ සාදු මනසාය සංවරෝ සාදු සිත කය වචනේ කියන තුන්දොර සංවර කරගෙන යම් ඕ කෙනෙක් ආර්යකාන්ත සීලයේ නොකඩවාම බිඳගන්නේ නැතුව ආරක්ෂා කරගන්නවා නම් ඔහු තුල පින්වත්නි අප්‍රමාණ කුසල් සිත් දියුණු වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කළා. ඔබ අද සතුටු වෙන්න. ලෝකේ මොන ව්‍යසනයක් වැළඳගත්තත් ඔබ ඒ ව්‍යසනයට විරුද්ධව ඒ ව්‍යසනයට අභියෝගය ඇතිව ඔබ gedara සීල සම්පන්න වෙන්නවා. මම තථාගතයන්න් වහන්සේ විසින් දේශනා කොට වදාළ ආර්ය කාන්ත පංචශීලය ආරක්ෂා කරනවා. අෂ්ටාංග සීලය ආරක්ෂා කරනවා. නව සීලය ආරක්ෂා කරනවා. දස සීලය ආරක්ෂා කරනවා මේ විදියට ඔබ ආරක්ෂා කරන සීලය ගැන පින්වත්නි ඔබ අදිස්ථානයක් ඇතිව සිත දියුණු කරගන්න සීලය කියලා කියන්නේ අනුස්සති භාවනාවක් කොහොමද රහතන් වහන්සේලා සීලය ආරක්ෂා කළේ යම් පරිදිද උන්වහන්සේලා සීලය ආරක්ෂා කළ පරිදිද මමද සීලය ආරක්ෂා කරමි කියන අදිස්ථානයේ ඔබ සීල ආරක්ෂා කරන්න පින්වත්නි පංච සීලයේ දස සීලයේ නවාංග සීලයේත් සාමනීර සීලයේත් උපසම්පදා සීලයේ තියෙන පළවෙනි ශික්ෂාපදේ තමයි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමේ මම පරති පණ ඇති සතුන් නසන්නේ නැහැ කියන ශික්ෂාපදේ සමාදන් වෙනවා පින්වත්නි මේ සීලය කියන්නේ මොකක්ද කියන එක නැත්නම් පාණාති පාතා කියන ශික්ෂාපදේ කොහොමද අපි ආරක්ෂා කළ යුත්තේ ආදීනව කුමක්ද කියලා දැනගන්න කෙනා සීලය ආරක්ෂා කරගන්නවා. පින්වත්නි, පරපණ නසන යම් කෙනෙක් වෙනවා නම් ඒ පුජ්‍යලේ දුස්චරිතවත් කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. නරකක් කරන කෙනෙක් කියලා උන්වහන්සේ දේශනා කරනවා. නොමනා දෙයක් සිද්ධ කරන කෙනෙක් කියලා උන්වහන්සේ දේශනා කරනවා. බාලයෙකුගේ ක්‍රියාවක් කියලා උන්වහන්සේ දේශනා කරනවා. අසත්පුරුෂයෙකුගේ ක්‍රියාවක් කියලා උන්වහන්සේ පානාති පාතා කියන දුස්චරිතය විස්තර කරනවා. ඒ තුල අකුසල් වැඩෙනවා. ඒ තුල තිබුණු කුසල් දුරු වෙලා යනවා, පිරිහෙනවා. පානාති පාතා කියන්නේ ඒකේ තියෙන භයානකකම ඔබ නිවැරදිව මෙනෙහි කරලා පානාති පාතා පටිවිරතෝ පානා ප්‍රාණඝාතයෙන් ඈත් වෙලා ඔබ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි සතුන් ඝාතනය කරන එක බයක් විදිහට ඔබ දන්නවා මිනිස්සු ඝාතනය කරන පුජ්‍යලයෝ තවත් මිනිසෙකු ඉස්සරහට යන්නේ අප්‍රමාණ භයකින් යුක්තවයි. සත්වයේ ඝාතනය කරන සත්ව ඝාතනය කරන පිරිස් තවත් කෙනෙක් ඉදිරියට යන්නේද අප්‍රමාණ භයකින් යුක්තවයි. පසුගිය දවස්වල සිදුවෙච්ච සිටිදාමයන් මේ රටට ව්‍යසන ඇති කරපු සිටිදාමයන් ඔබ විද්‍යුත් මෘද්‍යත මාධ්‍ය තුළ දකින්න ඇති. තවත් කෙනෙක් හානියට පත් කළොත් ඒ කෙනෙක් නසන්නේම සයි කර කරපු කර්මයක විපාකයක් විදිහටමයි තථාගතයන්න් වහන්සේ දේශනා කළේ කම්ම බන්දු තමා විසින් රැස් කරපු කර්මය ඥාතිවරයෙක් වශයෙන් හිතවතෙක් වශයෙන් පිටුපස්සෙන් එනවා. තමන්ගේ හේවණල්ල තමන්ට වැටෙනවා වගේ ඒ ගහේ හේවණල්ල ඒ ගහට වැටෙනවා වගේ තමා විසින් ගොඩනගා ගන්න කර්මයේම තමාට විපාක දෙනවා. ඔබද මමද නෑ පින්වත්නි මේ ලෝකේ යම් ඕ කෙනෙක් සත්ව ඝාතනයක් සිද්ධ කරයිද සත්ව ඝාතනය තුල සිද්ධ වෙන්නේ පළවෙනි අකුසලය තමයි බයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා සමාජයකට යන්න බෑ පිරිසක් ඉදිරිපිටට යන්න බෑ සමාජශීලීව ජීවත් වෙන්න බෑ අපමණ බය චෛතසිතයකින් යුක්තව ජීවත් වෙන්නේ සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට දේශනා කරනවා මහණෙනි ප්‍රාණඝාතය කරන පුජ්‍යලයා වෛරය හට ගන්නවා ඊළඟ කාරණාව පරපණ නසන කෙනෙක් ගාව ප්‍රාණඝාතය කරන කෙනෙක් ගාව බය තියෙනවා ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා වෛරය හිත තුල හට ගන්නවා ඔබ මාව මැරුවනම් මම නුඹද මරනවා මගේ අම්මා මැරුවනම් මම ඔබේ අම්මාද මරනවා මගේ දරුවෝ ඔබ මැරුවනම් ඔබේ දරුවෝද මම මරනවා වෛරය සිත තුල පින්වත් හට ගන්නවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ওই විදිහටමනේ උන්වහන්සේ දේශනා කරනවා පින්වත්නි යම් කෙනෙක් වෛර කරන්නේද වෛරයෙන් වෛරය සංසිඳෙනවා අවෛරයෙන් වෛරය සංසිඳෙනවා මහණනේ සමාජය ඔබට යමෙක් වෛර කරන්නේ නම් ඔබ පෙරලා කල යුත්තේ වෛර කිරීම නොව ඔබ පෙරලා කල යුත්තේම මෛත්‍රියයි පින්වත්නි ප්‍රාණඝාතය කරන කෙනාගේ සිත තුළ වෛරය දියුණු වෙනවා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි ලුද්ධෝ එයා ළඟ කවදාකවත් අකුසලයට බයපක්ෂපාතීකමක් නැහැ එයා නිතර නිතරම කරන්නේ තමන්ටත් අනුන්ටත් අහිතක් වෙන තමන්ටත් අනුන්ටත් අයහපතක් වෙන තමනුත් නසා ගන්න අන් අයත් නසන බයට පක්ෂපාතී නොවි ඔහු නිතර නිතරම අකුසලයන් කරනවා නපුරු සිතුවිලිත් එක්ක ප්‍රාණඝාතය කරන කෙනා ජීවත් වෙනවා ලෝහිත පානි පින්වත්නි ලේ තවරුණයක් ඇතිව ඔහු ජීවත් වෙනවා ඔබ අහලා ඇතේ විවිධ පුජ්‍යලයෝ කියනවා විවිධ තැනැත්තෝ කියනවා මගේ අත් දෙකේ නම් ලේ තැවරිලා නැහැ කියලා ඒ කියන්නේ මම ප්‍රාණඝාත කරලා නැහැ කියලා ලෝහිත පානේ ලේ තවරුණු ඇත්ත ඇත්තතිව ජීවත් වෙන කෙනෙක් පින්වත්නි ආයුධයක් පරිහරණය කළ තවත් කෙනෙක් හානියටපත් කරපු කෙනෙක්ගේ අතේ ලේ තැවිරිලා තියෙනවා ප්‍රාණඝාතය කරන කෙනෙක් අතේලී තවරගත් කෙනෙක්. ඔන්න ඕකයි පෙන්වත්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පාණාති පාතා පරපණනසන්නේ යම් වූ කෙනෙක් සිද්ධ කරයිද ඔහු විසින් රැස් කරගන්නේම අකුසල ධර්මයන්මයි ඔබ සමාදි වෙන්නේ සමාදාන වෙන්නේ මොකක්ද පාණාති පාතා වේරමණේ වලකිනවා වේරමණේ මම තවත් කෙනෙක් නසන සිතුවිල්ලකින් වලකිනවා මම තවත් කෙනෙක් ඝාතනය කරන සිතුවිල්ලකින් වළකිනවා ආයුධ ඇතිව තවත් කෙනෙක් නසන සිතුවිල්ලකින් ඈත් වෙනවා ආයුධ ඇතිව තවත් කෙනෙකුට කරන හානියකින් වළකිනවා මම පාපයට බය ඇතිව ජීවත් වෙනවා අත් දෙකේ ඉල්ලේ නොතැවරුණු කෙනෙක් ලෙස ජීවත් වෙනවා වේරමණේ ආරක්ෂා වෙනවා පින්වත්නි ඔබ හිතලා බලන්න බුදුහාමුදුරුව බුද්ධං සරණං ගච්ඡාමි දියුරල ඔබ බුදුහාමුදුරුව සරණ යනවා දෙවනුවද දිවුරලා බුදුහාමුදුරුව සරණ යනවා. තෙවනුවද දිවුරලා බුදුහාමුදුරුව සරණ යනවා. සරණ ගිහින් ඔබ සමාදාන වෙනවා. මොකද්ද? පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම ලේතවරුණු අත්නතිව ජීවත් වෙනවා. සත්වයන්ට හිංසා කරන සිටිවිල්ලකින් ඈත් වෙලා ජීවත් වෙනවා. පින්වත්නි, එහෙමයි පරපණ නැසන තැනක් තමත් පරපණ නැසීමෙන් ඈත්ව ජීවත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි යම් වූ කෙනෙක් සේවිතබ්බ සේවිතබ්බා සූත්‍රයේ තුලම දේශනා කරනවා මහණෙනි බුදුරජාණන් වහන්සේලා පාණාතිපාතා කියලා දේශනා කරන්නේ මිනිසයන් කෙරෙහි සත්වයන් කෙරෙහි දයාවකින් රෞද්‍රව ලේන්නට තැවරුණු සත්තුන්ට හානියකින් Tamanගේ ජීවිතය දුරු කර ගන්නවා නම් ඔහු ලෝකයේ දිනපු සිල් ආරක්ෂා කරපු කෙනෙක් බවට පත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දුස්චරිතයේ ස්වභාවය අවබෝධ කරගෙන සීලය ආරක්ෂා කරනවා කියනවා. ඒ තමයි පින්වත්නි මේ ලෝකේ බය ඇතිව ජීවත් වෙන්න වෙනවා. පරලෝකේදීත් බය ඇතිව ජීවත් වෙනවා. ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ත තප්පති පාපම්මේ කතන්ති තප්පති බිහියෝ තප්පති දුක්ගතින් ගතෝ පව් කරන අය පින්වත්නි ප්‍රාණඝාත කරන අය මෙලවත් වෙනවා ඔබ දැකලා ඇති සත්තු මරපු චුන්දසූකර කොච්චරනම් තැවුනද කියලා ඔබ චුන්දසූකරගේ කතාවස්තුව කියවල ඔබට පුරුදු ඇති ඌරන් හඬලා නාඩෙන් කෑ ගසා මිය ගිය බව ඔබ ධර්මයේ තුල අහලා ඇති පින්වත්නි කොච්චරද කියලා බලන්න භාග්‍යවතුන් වහන්සේගේ නෑදෑයක් වුණ භාග්‍යවතුන් වහන්සේගේ ලේ උරුමකාරයෙක් වුණ දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට අප්‍රමාණීව අප්‍රමාදීව අප්‍රමාණව උන්වහන්සේට චෝදනා කළා උන්වහන්සේට නිඳා කළා උන්වහන්සේට අපවාද කළා අවසානයේදී උන්වහන්සේ මිය යන්න කිට්ටු වෙනකොට මහ පොළව පලාගෙන අවීචියට ඇදගෙන යන්න ගියපු වෙලාවේදී යටගිරියෙන් කෑ ගැහුවා තප්පති මෙලව දෙතැවුණා එළවදී දෙතැවෙනවා ඒ වගේ පරපන්න නැසන කෙනෙක් වුණොත් ඒ කෙනා මෙලවයි පරලොවයි දෙකෙන්ම තැවෙනවා වෛරය ඇති කරන කෙනෙක් මෙලවයි පරලොවයි දෙකේම තැවෙනවා ඔබ දන්නවා කාලියක් කිනි අම්මා ගැන කොච්චරද නහි වේරේන වේරානේ සම්මන්තීද කුදාචනං අවේරේනච සම්මන්ති යේස ධම්මෝ සනන්තනෝ වෛරෙන් වෛරෙන් සංසිඳෙනවා කාලියක් සෙනී අම්මා තමන්ගෙම ගෙදරට කියන ආපු තමන්ගෙම සොහොයිරියට වෛර කළා දරුවන්ට වෛර කළා ඒ දරුව මරාගෙන තමන් ආහාරයට ගත්තා අනිත් දරුව මරාගෙන ආහාරයට ගත්තා මේ විදියට සංසාරේ අප්‍රමාණ කාලයක් දුක් විඳා පරපර නැසන කෙනා පින්වත්නි වෛරයෙන් තප්පති මෙලව තැවෙනවා පරලොව තැවෙනවා ඒ විතරක් නෙවෙයි කියනවා පින්වත්නි මේ ලෝකයේ තියෙන යුද්ධ ගැන කතා කරනවා මිනිස්සු අහවල් රටේ යුද්ධයක් තියෙනවා අපේ රටෙත් යුද්ධයක් තිබුණා යුද්ධයක් තියෙන්නටත් හේතු වෙන්නේ පරපර නැසන එකේ ආදීනව දන්නේ නැතිකම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආගමික හිංසාවන් තියෙනවා අත කපන කකුල කපන බෙල්ල කපන කස පහරවල් දෙන ආගමික වද හිංසා තියෙනවා ඒ වාට අයිති වෙන්නේ මේ මේ කියන ප්‍රාණඝාතයේ කියන අකුසල කර්මයමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සතුන් මරණ එක ජීවිතයකට හානියක් කරන එක ජීවිතයට වද හිංසා පමුණුවන එක වෛරේ බද්ධ වෛරේ පරිගැනීම කියන අවස්ථාවන් දක්වාදී යමෙක් ගමන් කරනවා නම් ඒ හැම එකටමයි තිබෙන්නේ පින්වත්නි ප්‍රාණඝාතේ. යම් හෝ කෙනෙක් ප්‍රාණඝාතයෙන් ඈත් වෙලා සුචරිතවත් කෙනෙක් වෙනවා නම් ඔහු පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කවදාකවත් ඔහු සත්තුන්ට හානියක් කරන්නේ තමන්ගේ වර්ගයට හානියක් කරන්නේ නැහැ. තමන්ගේ පිරිස පමණක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා චේතෝ විමුක්තිය තමන්ගේ චේතනාව තුළම මහග්ගත චේතෝ විමුක්තියෙන්ද අප්‍රමාණ චේතෝ විමුක්තියෙන්ද මෙත් වඩන කෙනෙක් බවට පත් වෙනවා කොහොමද සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ මමද අන් අයගේද ජීවිතය ආරක්ෂා කරනවා සියලුම සත්වයෝ දඬුවමට බයයි සියලුම සත්වයෝ හිංසනයට බයයි ඒ නිසා මම සත්වයන්ට හිංසා කිරීමෙන් දඬුවම් කිරීමෙන් වළකිනවා සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ පින්වත්නි තවත් සත්වයකට හිංසා නොකරහු ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සිහිපත් කරනවා යම් කෙනෙක් ප්‍රාණඝාතය ආදීනව දැනගෙන ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඔබ දන්නවා මනුෂ්‍ය ලෝකෙද ඉන්නවා විවිධ පුජ්‍යලයෝ. ඉපදුන ගමම්ම විවිධ ආබාධ ඇති උපදිනවා. හදවතේ රෝගාබාධ ඇති උපදිනවා. ශරීර අංග විකල ඇති උපදිනවා. විවිධ ආබාධිත ඇතිව ලෙඩ ඇතිව රෝගී ඇතිව උපදිනවා. ඉපදීමේ කර්ම විපාකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පෙර ආත්ම භාවයේදී ඒ සත්වයන් විසින් ප්‍රාණඝාතයේ කළ අකුසල විපාකමයි මේ ආත්ම භාවයේදී විඳින්නේ අඩු ආයශය ඇතිව මිය පරලොව යනවා ඔබ දන්නවා පින්වත්නි දහරාච මහන්තාච යේ බාලායච පණ්ඩිතා සබ්බේ මච්ච වසංයන්තේ සබ්බේ මච්ච පරායනා සියලුම සත්වයෝ මරණයටපත් වෙනවා නමුත් මරණයටපත් වෙන්නේ සහරාච කුඩා කාලේදී දරුවෝ මේ යනවා. මහන්තාච වැඩිහිටි බවට පත් වෙලා මේ යනවා. යේ බාලායේච පණ්ඩිතා බාලායද පණ්ඩිතායද මේ යනවා. සබ්බේ මච්චව සංයන්ති. බාල වියේදී යමෙක් මේ යන්නේ පින්වත්නි ප්‍රාණඝාතයේ කියන අකුසල කර්මය සංසාරේ පුරාවටම සිද්ධ කළ නිසා පානාතිපාතා පටිවිරතෝ හෝති ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂාපදයේ හික්මීමේ මාර්ගයක් ඇටියට සමාදන් වෙනවා. ඔබ හිතලා බලන්න කොච්චරනම් පින්වත්නි ඔබ ප්‍රාණඝාතයෙන් වැළකීලා මේ ශික්ෂාපදේ ආරක්ෂා කරගන්න කෙනෙක්ද කියලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා නිහිත දණ්ඩෝ එයා ප්‍රාණීන් මැරීම පිණිස දඬු මුගුරු ගන්නෙ නෑ. පානාති පාතා පටි විරතෝති. ප්‍රාණඝාතයෙන් වළකින කෙනා නිහිත දණ්ඩෝ දන් දඬු දණ්ඩක් ආයුධයක් අතට ගන්නෙ නෑ තවත් සත්වෙක් ඝාතනය කරන්න. ඒ වගේම නිහීත සත්තු අව්‍යායුධ අත්හැරපු කෙනෙක් එයා අවි ආයුධ ඈත් කරලා තමන්ගේ අත් දෙකේ ලේනොත් තවරගෙන ජීවත් වෙනවා ලච්චී. ඒ දේවල් කරන්න ලැජ්ජාව කෙනෙක් වෙනවා. සත්ව ඝාතනය කරන්න ලැජ්ජා කෙනෙක් වෙනවා. ආයුධ ඇතිව ජීවත් වෙන්න ලැජ්ජා ඇති කෙනෙක් වෙනවා. හොරට ආයුධ තනුවත් වසං කරගෙන ආයුධ තියාගෙන හිටියත් තමන් හොරට වංචා සහගතව තමන් ආයුධ තියාගෙන හිටියත් ආයුධ තියාගෙන ඉදීම ලැජ්ජා කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා දයාපන්නෝ සත්වයන් කෙරෙහි මිනිසයන් කෙරෙහි අප්‍රමාදීව දයාසිත ඇතිව ජීවත් වෙනවා. සබ්බ පාන භූත හිතානුකම්පේ විහෙරති. ඇසට පෙනෙන නොපෙනෙන දිග මහත් කුඩා වර්ගී අවර්ගී තිරිසං අසුර പ്രേත විතරක් නෙවෙයි අණ්ඩජ ජලාබුදෝපපාතික සංසේදනාදී සීල සත්වයන් කෙරෙහි සබ්බ පාන භූත හිතානුකම්පේ විහෙරති සියලුම සත්වයන් කෙරෙහි පින්වත්නි අප්‍රමාණ අප්‍රමාණ කුසල චේතනාවෙන් ඔහුට මෙත් වඩාගෙන ජීවත් වෙනවා කිසිම සත්වයකට පින්වත්නි හානියක් කරන්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා ඒ විදිහට කෙනෙක් ප්‍රාණඝාතයේ ආදීනව දැනගෙන ප්‍රාණඝාතයේ නොකිරීමේ කුසලානිසංසය දැනගෙන ප්‍රාණඝාතයේ කිරීමෙන් වළකිනවා නම් ඒ කෙනා පින්වත්නි සීලය ආරක්ෂා කරගත්ත කෙනෙක් වෙනවා මොන සීලයේද ආර්යකාන්ත සීලය ආරක්ෂා කරගත්ත කෙනෙක් වෙනවා ඒ කෙනාට කියනවා සෝවහන් වෙන්න හදන සෝවහන් වෙච්ච පුජ්‍යලේ සීලය ආරක්ෂා කරන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නේ ඔන්න ඔය කියන විදිහට. එහෙම නැතුව උදේටත් දහවලටත් හවසටත් Hindu ධර්මයේ තුල උගන්වන මන්ත්‍රයක් ජප කරනවා වගේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි තේරුම දැනගන්න නැතුව අර්ථය දැනගන්න නැතුව කුසල විපාක දැනගන්න නැතුව අකුසල විපාකවල ආදීනව දැනගන්න නැතුව යම් වූ කෙනෙක් කොච්චර සීලය කියුවත් පළක් වෙන්නේ නැහැ ඒ කෙනා පින්වත්නි සීලය ජීවිතේ පරදුවට තබලා ආරක්ෂා කරගන්න කෙනෙක් වෙන්න ඕන සීලේ ජීවිතේ පරදුවට තබලා රැකගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දරුවෙක් ආරක්ෂා කරන්නේ යම් පරිදිද ආන් ඒ වගේ ප්‍රාණඝාතයෙන් වළකින්න ඕන. මොන දේ ආවත් මම ප්‍රාණඝාතය කරන්නේ. සීහලට්ට කතාවේ හරි ලස්සන සුන්දර කතාවක් තියෙනවා. අපේම ලංකාවේ අපේම ලාංකික සමාජයේ තාත්ත කෙනෙක් සිල් රැකපු විදිහ. කෙටේරියක් අරගෙන කැලේට යනවා. පිඹුරෙක් පාදකේ ඉඳලා උදරයේ දක්වාද උදරයේ ඉඳලා බෙල්ල දක්වාමද වෙලන්න පටන් ගන්න කොටත් ඒ තිබුණු කෙටේරිය විසි කරලා දානවා. සක්දේව රජුරු ඒ වෙලාවේදී එවදින් පහදිනවා. සාදු සිත් ඇති ඔහුට සලකනවා. ඔහු අතේ තිබුණු කෙටේරිය විසි කරන්නේ මේ කෙටේරියෙන් සත්‍යයක් ඝාතනය වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ප්‍රාණඝාතය කරන චෛතසිකයක් ඔබේ සිත තුළ ඇති වෙච්ච ගමන් ඔබ හිතන්න මම කොච්චරනම් අකුසලයකට පුරුදු වෙච්ච කෙනෙක්ද මේ අකුසල චෛතසිකයේ තව තව දියුණු වෙන්න පටන් ගත්තොත් මේකේ ආදීනම මා පිටිපස්සේ මේනවා ඒ නිසා මම අකුසලය දැනගත්තා මොකද්ද ප්‍රාණඝාතය කිරීම කියන අරමුණු සිතට ආවා ඒ නිසා අකුසල කිරීමේ ආදීනව දැනගත්තා මොකෙන්ද දැනගත්තේ මම නිතර නිතර ධර්මය අහනවා බුදුහාමුදුරුවෝ කෙරේ අප්‍රමාණ ගෞරවයකින් යුක්තව බුද්ධානුස්සතිය වඩනවා ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් යුක්තව ධම්මානුසතිය වඩනවා ධර්මය අහනවා සංඝ රත්නයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් යුක්තව උන්වහන්සේලා කෙරෙහි උපසත්කාර සම්මාන දක්වනවා ඒ අතරතුර මම අහලා තියෙනවා ප්‍රාණඝාතයේ කිරීම දුගතිය තුල උපදින්න කාරණාවක් වෙන බව. ඒ නිසා මම ප්‍රාණඝාතයේ පටිදිරතෝ හෝතේ ප්‍රාණඝාතයෙන් ඈත් වෙච්ච කෙනෙක් වෙන්න ඕන. මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. පින්වත්නි, ඒ නිසා මම ප්‍රාණඝාතයට ලැජ්ජා ලැජ්ජී කෙනෙක් වෙනවා. ඒ නිසා මම ප්‍රාණඝාතයෙන් අත් මිදෙනවා. දයානුපන්නෝ මම මම විසින් ඝාතනය කරන්න සිටිවිලි පහළ වෙච්ච සත්වයාට අප්‍රමාණ සිතකින් යුක්තව මෙත් වඩනවා. කොහොමද? මම ජීවිතයට කැමති මා විසින්ද මේ සත්වයාට ජීවිත අභේදානය දිය යුතුයි මේ සත්වයා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තේක් වෙත්වා සංසාර දුකෙන් අත මිදෙන සත්වෙක් වෙත්වා මේ සත්වයා මගේ සංසාරේ අම්ම කෙනෙක් වෙලා තියෙනවා තාත්ත කෙනෙක් වෙලා තියෙනවා සහෝදරයෙක් වෙලා තියෙනවා ඒ නිසා මේ සත්‍යයට මම අභේදානය දෙනවා කොච්චරනම් බලන්න පින්වත්නි දයානුකම්පා හෝතේ දයානුපන්නෝ දයානුකම්පාවෙන් යුක්තව සත්‍යයන්ට අබේදානය දෙනවා පාණාති පාතා පටිවිරතෝ හෝතේ ඒ කෙනා ප්‍රාණඝාතයෙන් ඈත් වෙනවා වලකිනවා ශික්ෂාපදේ සමාදන් වෙනවා ඊළඟට පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම සීලයකම තියෙන දෙවන සීලය තමයි අදින්නා දාන ශික්ෂාපදේ අන්සතු දේවල් ගන්නේ නැහැ කියන එක අනුන්ගේ දේවල් තමන්ගේ නොකර ගන්නවා කියන එක ශික්ෂණයක් විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කොහොමද දේශනා කරන්න පින්වත්නි? යන්තං පරෙස්සං පරිත් භූත කරණං අනුන් සතු අනුන්ගේ සම්පත් වලට අයිතිය යමෙක් ඇද්ද? ගාමක් ගතන්වා ගමේ වෙන්න පුළුවන්. අරඤ්‍යගතානංවා කැලේ වෙන්න පුළුවන්. තං අදින්නම් ඒ තමන්ට අදාළ නැත්තම් දීලා නැති තෙය්‍ය සංකාතං ආදාතා භූතේ එය හොර සිතින් ගන්නවා නම් ඒ කියන්නේ තමන්ගේ නොවන දෙයක් තමන්ගේ නොවේ තමා දැනගෙන කොහේ වුණත් කමක් නැහැ ඒ කියන්නේ ගමේ වෙන්න පුළුවන් වනාන්තරයක වෙන්න පුළුවන් බිම වැටිලා තියනවා වෙන්න පුළුවන් ආයතන භූමියක් තුළ වෙන්න පුළුවන් අදින්නාදායි සොරකම් කිරීමක් වෙනවා තමාගේ නොවන දෙයක් පින්වත්නි ගත්තොත් ඔබ දන්නවා ගෙදර වහල යන්න බැරි වුණොත් සමාජයේ කෙනෙක් ඒ ගෙදරට බැහැලා ඒ කෙනෙක් සතු වස්තුවක් ගත්තොත් ඒකේ ආදීනව හොඳට මෙනෙහි කරගන්න. යමෙක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සොරකමේ යනවනම් සොරකමේ යන කෙනා බය කෙනෙක් බවට පත් වෙනවා. කොයි වෙලාවේදී මම කරපු සොරකම අහුවේද? කොයි වෙලාවේදී මට රාජ්‍ය දඬුවමකට පත් වෙන්න වෙයිද? අයිතිකාරයකට අහු වුණොත් කොච්චරනම් මට දඬුවම් ලබාවිද? ඒ නිසා සොරකමේ යන අය අපමණ බයකින් යුක්තව ජීවත් වෙනවා. සොරකම තුල පින්වත්නි වෛරය හට ගන්නවා. මේ මිනිස්සයා මගේ සම්පත් හොරෙන් ගත්තා. මේ මිනිස්සයා මගේ සම්පත් හානියටපත් කළා. මේ මිනිස්සයා මගේ සම්පත් ටික දැහැගත්තායයි. තවත් කෙනෙක් ඔබ කරන ක්‍රියාවක් වෛරයක් බවට පත් කර ගන්නවා. ඒ අතරේ බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් ඉරසොරසරිතකෙම් යම් කෙනෙකුගේ දෙයක් ගන්නවා නම් ඒ කෙනාට ලැජ්ජා නැති කෙනෙක් බවට පත් වෙනවා. ඕනෑම වැරදි වැඩක්, ඕනෑම පාපගාමී වැඩක් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා උපසම්පදා වික්ෂුන් වහන්සේට පනවනවා අදින්නා දානා පාරාජිකාව කියන පාරාජිකාව. පින්වත් මහණෙනි, Taman සතු නොවන දෙයක්, අන් සතු දෙයක් සොර සිතින් ගන්නවත් එපා කියනවා. කොහොමද පින්වත්නි? වැටිලා තියෙන දෙයක් සොර සිතින් අරගෙන ඉස්සෙහිද ඒ අකුසල කර්මයේ පිරෙන්නේ බවට පත් වෙනවා කියනවා. පින්වත්නි, හරි සුන්දර කතාවක් ධර්මයේ තුල ගන්නනවා. භික්ෂුන් වහන්සේලා කීප නමක් මේ වගේම වස්සාන යරතුවක් තුල වස් සමාදන් වෙලා පින්පාතේ වැඩම කරවනවා. භික්ෂුවකට පින්වත්නි, කවදාකවත් දායකයෙක් විසින් නුපූජා කරන පූජා නොකරන වස්තුන් දෙකක් කර කිසිම දෙයක් ඉල්ලාගෙන පිළිගන්න බෑ කියනවා. ඉල්ලගෙන පිළිගන්න පුළුවන් කියන භාග්‍යතුන් වහන්සේ වතුර. තමන් වහන්සේට වතුර අවශ්‍ය නම් ඉල්ලගෙන වළඳන්න පුළුවන් කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි, දොඩම් ගෙඩි ටිකක් වැටිලා තියෙනවා. මුන් වහන්සේලා පාත්‍රයට දොඩම් ටික අහුලගෙන දාගෙන දායක කෙනෙක් දකිනකොට මේ දොඩම් ටික පාත්‍රයෙන් බිමට හරලා දානවා. ඒ දායක කෙනාට කියනවා පින්වත මේ දොඩම් ටික අරගෙන නැවත අප කෙරෙහි අනුකම්පාවෙන් කැමැතිනම් පූජක කරන්න. අනේ ස්වාමීනි කියලා අර දොඩම් ටික අල්ලගෙන පින්වත්නි පූජ කරනවා. බලන්න භික්ෂුවකට කොච්චරනම් අන්සතු දේවල් ගැනීම හානිදායකද කියලා භාග්‍යතුන් වහන්සේ උගන්වලා තියනවාද කියලා. ඔබටත් පින්වත්නි අපටත් සමාජයේ යම් කෙනෙක් අන්සතු දේවල් ගන්නවා නම් අනුන්ගේ දේවල් සොරසිතකින් ගන්නවා නම් අනුන්ගේ දේවල් විසින් පින්වත්නි තමාගේ යයි සිතින් පැහැර ගන්නවා නම් සංසාරයේ උපදිනකොට ඒ පුජ්‍යලයා සම්පත් නැති උපදිනවා ඉන්න ගෙදරක් නැතුව යන්න වාහනයක් නැතුව කන්න කෑමක් නැතුව අඳින්න ඇඳුමක් නැතුව සමාජයේ දුක්ඛිත කෙනෙක් වෙලා උපදිනවා අනුන්ගේ සම්පත් වලට ගත්තොත් ඒ නිසා ඔබ ඕනෑම සීලයක් තුල අදින්නා දාන ශික්ෂාපදයේ තියෙනවා සීලය තුල පිළිටන්න ස්වභාවික වීසනයක් ආවට පස්සේ ගහෙන් වැටිච්ච මිනිස්සෙකුට ගොනා එන්න වගේ ඒ මිනිස්සෙක් නිරෝධානය කරන්න අරන් ගියාම ඒ මිනිස්සෙක් නිරෝධානය gedara දීම කළාම ඔහුගේ සම්පත් හොරෙන් ගන්න පාපකාමී සිතුවිලි ඇති කරගන්න එපා. අපේ ලංකාවේ මිනිස්සු එහෙම නොකරයි. සුළුතරයක් කරන කෙනෙක් ඉන්න පුළුවන්. ඔබ කවදාකවත් පින්වත්නි, මේ මිනිස්සෙකුට කරදරයක් වෙච්ච වෙලාවේදී තවත් කරදරයක් කරන්නට පුරුදු වෙන්න එපා. ඔහුට අත දෙන්න. කෑම ටික නැත්තම් කෑම ටික ලබලා දෙන්න ඔබ විකල්ප ක්‍රමයක් පාවිච්චි කරන්න වෛද්‍ය උපදේශ මත ඔහුට සලකනවා මිස ඔහුගේ සම්පත් ගන්න එපා. ඔහුට ජීවිතයේ අපේක්ෂාව දෙනවා මිස ඔහුගේ ජීවිතේ නැති කරගන්න තැනට ඔබ ඔහුගේ ජීවිතේ පත් කරන්න එපා. ඔහු නිරෝධානය කරන්න, ඔහු රෝහලකට ගත කළාම ඌට ප්‍රතිකාර කරන්න ගියපු වෙලාවේදී ඔහු වෙනකොට ඔහුගේ ගෙදර සම්පත්තික හොරකම් කරලා නම් ඔහුගේ ගෙදර ඉඩම අල්ලගෙන නම් ඉස්සරහ දොර පස්ස දොර කඩලා තිබුණු වස්තු ටික අරගෙන ගිහිල්ලා නම් දරුවන්ගේ ජීවිත හානියටපත් කරලා නම් වැඩිහිටි අම්මට තාත්තට කණ්ඩ දෙන්නේ නැතුව ඒ ගෙදර මැරිලා ගිහිල්ලා නම් ඔබ හිතලා බලන්නකො කොච්චරනම් පාපගාමී කෙනෙක් වේද කියලා ඒ නිසා අපි බෞද්ධ පිරිස් බුදුහාමුදුරෝ සරණ යන පිරිස් බුදුහාමුදුරුව කෙරෙහි අප්‍රමාණ ගෞරව සිත් ඇති පිරිස් අපි කෙනෙක් වැටුණට පස්සේ අත දෙන්න පුරුදු වෙච්ච જાතියක් අපි තවත් කෙනෙකුට අත දීලා නැකිට්ටපු જાතියක් තවත් කෙනෙකුට අත දීලා තවත් කෙනෙකුට උපකාර කරලා සමගියෙන් යුක්තව නැගිටපු જાතියක් ඒ නිසා ඔබ පින්වත්නි තවත් කෙනෙකුට උපකාර කරන්න හොර සිතින් හොර අදහසකින් තවත් කෙනෙකුගේ වස්තුව විකල්ප ක්‍රම වලින්වත් ව්‍යංග සිතකින්වත් නරක සිතුවිතකින්වත් වංචා සහගත සිතුවිල්ලකින්වත් ගන්න යන්න එපා. අකුසල විපාකය අප්‍රමාණයි. ඊළඟට කියනවා පින්වත්නි කාමේසු මිච්ඡාචාරී කියන වචනේ කාමේ වරදවා යම් වූ කෙනෙක් හැසිරෙනවා නම් පින්වත් ඒ කෙනාද නිරය තුල උපදිනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාමේ වරදවා හැසිරෙවෙන සිල්පදයේ තුල යාම යාතා මාතුරක්කිතා යම් වූ කෙනෙක් කාමයේ වරදවා යම් කෙනෙක් සමග හැසිරෙනවා නම් ඒ හැසිරෙන ස්ත්‍රිය මව් විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් වෙනවා නම් ඒ කාමයේ වරදවා හැසිරෙනවා අම්මා විසින් ආරක්ෂා කරන දුව අම්මා විසින් ආරක්ෂා කරන පුතේ පිතූරක්කිතා පියා විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් පුත්‍රයෙක් වෙනවා නම් ඔහු සමගද සමන් ජීවත් වෙනවා නම් මාතු පිතුරක්කිතා අම්මා තාත්තා විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් පුරුෂයෙක් එක්ක ඔබ ජීවත් වෙනවා නම් හොරෙන් ජීවත් වෙනවා නම් බහතු රක්කිතා සහෝදරයා විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් භගිනි රක්කිතා සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් පුරුෂයෙක් ඒ විතරක් නෙවෙයි පින්වත්නි ගොත්තර රක්කිතා කුල પરම්පරාවෙන් ඥාති රක්කිතා ඥාති પરම්පරාවෙන් ධම්ම රක්කිතා සීලාදී ගුණ ධර්මයෙන් තුල ඉන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සස්සාමිකා සප්පුරිස දණ්ඩා විවාහක ස්ත්‍රියක් අන්තමසෝ මාලාකුල පරිකිත්තාති විවාහ වෙන්න කියලා වෙන් කරපු ස්ත්‍රියක් තථා රූපේසු එබඳු වූ ස්ත්‍රියක් සමග චරිත චාරින්තං අප්පජිත්වා හෝති නොමන ඇසිරීම හැසිරෙනවද එබඳු ස්ත්‍රියක් සමග පුරුෂයෙක් සමග කාමයේ සේවනය කළොත් ආන් ඒක කාමයේ සුමිච්ඡාචාරා කාමයේ වරදවා හැසිරෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ කාමයේ සුමිච්ඡාචාරා වේරමණී එබඳු වූ ස්ත්‍රීන් පුරුෂයන් සමග ජීවත් නොවෙනවා කියන එකයි ඔබ ආරක්ෂා කරගන්න ආර්යකාන්ත ශීලිය තුළ පිහිටන්නේ. පින්වත්නි මේ බඳු වූ කරුණවලකින් යුක්ත කෙනෙක් සමග ජීවත් වෙනවා නම් ඔහු බයකින් යුක්තව ජීවත් වෙනවා. ඒ විතරක් නෙමේ. වෛරී පුජ්‍යලයන් සමාජයේ ඇතිව ජීවත් වෙනවා. රෝගී පුජ්‍යලයන් ඇතිව ජීවත් වෙනවා. එබඳු වූ පුජ්‍යලයන් මරණයෙන් මතු දුක්ගතින් විනිපාතං දුගතිය තුල නිරේ තුල උපදිනවා මේ ගෙවිල යන ෂණ සම්පත්තිය තුල ගෙවිල යන හෝරාව තුල ගෙවිල යන මනුස්ස ජීවිතේ නැමැති පුණ්‍යවන්ත ජීවිතේ ඔබ හානියකටපත් කරගන්න එපා සීලයෙන් පිඳගෙන ඒ නිසා පින්වත්නි වප්පුර පසළොස්වක පොය දවසේ බෞද්ධයා රූප වාහිනියෙහි පැය දෙකකට ආසන්න කාලයක් තථාගත ආනන් වහන්සේගේ සෝතාපන්න පුජ්‍යලේකුගේ අංග හතරේ කොටස් ටිකයි ඔබට මා දේශනා කළේ ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරන්න බුද්ධානුස්සතියක් විදිහට බුදුරජාණන් වහන්සේ සාරා සංකේය 20 අසංක කල්පලක්ෂයක් කාය ප්‍රනිධානයෙන් මනෝ ප්‍රනිධානයෙන් වාක් ප්‍රනිධානයෙන් පාරමී ධර්මයන් පූර්ණේ කොට අවබෝධ කරගත්ත නවලෝකෝත්තර ශ්‍රී සත්‍ය ධර්මයේ කෙරේ අප්‍රමාණ ගෞරවයකින් යුක්ත ඔබ නිතර නිතර බණ අහන්න ධර්මය අහන්න අහන ධර්මපදේ තව කෙනෙකුට sannivedanaya කරන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ඇති ඔබට සංසාර දුක තුනී කරගන්න උපකාරී වේ. ඔබට දුර්ලභ ලැබෙති මනුස්ස ජීවිතය තුළ පින්කෙතක් බඳු වහා සංගරත්නයට උපකාර කරන්න උවටන් කරන්න සත්කාර කරන්න අතින් පස් ඉපදේ පහළ වෙන එළඹෙන වස්කා චීවර මාසයේ තුළ වෛද්‍ය උපදේශ මත ආරක්ෂක උපදේශ මත එය නොකඩවා ඒට හානියක් නොකර අර්ථාන්විත සහ චර්යාවකෙන් පූර්වාදර්ශී පුජ්‍යලයන් වේ විනය ගරුකව ඔබ මේ පින්කම් සඳහා එකතු වෙන්න මහා සංඝරත්නයේ කෙරේ අප්‍රමාණ ගෞරවයකින් යුක්තව සිව්පසයෙන් අපූප සත්කාර කළ ඔබ සංසාර දුකෙන් අත් මිදෙන්න ඔබේ කය සංවර කරන ඔබේ වචනේ සංවර කරන සීලය ඔබ ආරක්ෂා කරන්න මවෙක් දරුවෙක් ආරක්ෂා කරනවා වගේ හිසගිනි ගත්තෙක් ඒ ගින නිවනවා වගේ සංසාරයේ දුක නිවන්නට ඕන නම් සීලය ආරක්ෂා කරගන්න ජීවිතේ පරිත්‍යාගී දුසිල්වන්තකමේ ආදීනව දැනගෙන සිල්වන්තකමේ කුසල විපාකයේ දැනගෙන තරුණ වී ඉඳලා මහලු වී යන තෙක් පමණක් නොව මිය ඇදෙන මොහොත දක්වාම ඔබ නොකඩවාගෙන සීල ආරක්ෂා කරන්න රත්නත්‍රයේ ආශිර්වාදයේ දයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රුවන්වැලි මහා සෑසමිදුන් වහන්සේගේ ශ්‍රී සම්බෝධි මහා විහාරයේහි සෑම පැයකදීම මොහොතකදීම තප්පරයකදීම ඔබට sannivedanaya වෙන ධර්මයේ ආශිර්වාදයෙන් ඔබ ඇතුළු සකල ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු ගුණ වඩන ශ්‍රතවන්ත ශ්‍රාවකයෝ වෙත්වා ධර්මයේ ගුණ වඩන ශ්‍රතවන්ත ශ්‍රාවකයෝ වෙත්වා මහා සංඝ රත්නයේ ගුණ වඩන ශ්‍රතවන්ත ශ්‍රාවකයෝ වෙත්වා ආර්යකාන්ත සීලේ ජීවිතේ පරදුවට තබා ආරක්ෂා කරන ශ්‍රතවන්ත ශ්‍රාවකයෝ වෙත්වා මේ තුලින් මේ සීලාදී ගුණ ධර්මයන් තුල ලැබෙන ශක්තිය තුලින් ලෝකෙ හැමදෙනාටම වැළදී ඇති කොරෝනා 19 වෛරසය පමණක් නොව සියලු රෝග බිය දුරු වේවා අමනුෂ්‍ය බිය දුරු වේවා දුර්භික්ෂ බිය දුරු වේවා ලෝකේ හැම දිනාටම කායික නිරෝගීතාවය මානසික නිරෝගීතාවය චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙත්වා ඉක්මන් භවයක තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ විසින් සකල සත්වයන් වෙත මහත් වූ කරුණාවකින් යුක්තව දේශනා කරන්නට යෙදෙන. නෛර්යානික ශ්‍රී සද්ධර්ම දේශනාව මුල යහපත්ව මැද යහපත්ව අග යහපත්ව නිවැරදි මනසෙහිකින් යුක්තව ශ්‍රවණය කරන්ට ලැබේවා. ඒ කෙලවර ඔබ ප්‍රාර්ථනීය බුදු පදවියට පත්ව පසේ බුදු පදවියට පත්ව අරහන්ත පදවියට පත්ව ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත් අවබෝධ කරගන්න ඔබ ඇතුළු සියලු ලෝක සත්වයාට මේ උතුම් ධර්ම දානමේ කුසලය පාරමිතාවක් ලෙස උපකාර වේවා සාදු සාදු සාදු පින්වත්නි මේ උතුම් ධර්මානුශාසනාව පුර පසළොස්වක පොය දවසේ පෑ දෙකකට ආසන්න කාලයක් ලෝක හැම දිනාටම ධර්ම දානයක් ලෙස සංනිවේදනය කිරීමේ පූර්ණ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ පිටකොට්ටේ පදිංචි පින්වත් සමන්ති විමලසේන මහත්මිය, ඒ වගේම දූ දරුවන් දෙමාපියන්, ඒ වගේම රාජගිරියේ පදිංචි ඉරංගාසා උපේන්ද්‍ර සමරතුංග දෙපළ ඇතුළු පවුලේ දූ දරුවන් විසින් සෑම පුරපසළොස්වක පෝය දවසකදීම මේ පින්වත් පිරිස විසින් මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරනවා ඔබට මේ උතුම් ධර්ම දානමේ කුසලයෙන් ධර්මාවබෝධයම සිද්ධ වේවා සාදු සාදු සාදු ඒ පින්වත් පිරිසගේ ප්‍රාර්ථනාව වන්නේ සියලුම දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා සම්බුද්ධ ශාසනය දෙවිව ආරක්ෂා කරත්වා දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා යන ප්‍රාර්ථනාවත් උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිත පූජාවකින් යුක්තව පාරමී ධර්මයන් පූර්ණණය කරමින් උතුම් වූ බුද්ධ ගයා භූමිය බේරා දුන් අනගාരിക ධර්මපාලතුමාණන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පින් කුසල් උපකාර වේවා කිනුතුම් ප්‍රාර්ථනාව පින්වත්නි සෑම බෞද්ධයෙකු විසින්ම උදේ හවස පින් අනුමෝදන් කළ යුතු උතුම්ම වූ බෝධිසත්වවරයෙක් තමයි අනගාരിക ධර්මපාලතුමා උන්වහන්සේට උතුමාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා අපවත් වේවා දාල පරම පූජනීය දරණාගම කුසල ධම්ම ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් අපවත්තේව දාල ත්‍රයිනිකායේ කතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු පින් බලාපොරොත්තු වෙන මහා සංඝරත්නයටත් මේ උතුම් මේ පින් අනුමෝදන් වේවා විශේෂයෙන්ම පානදුරේ අරිය ධම්ම මහා සාමීන්ද්‍රයාණන් වහන්සේට අස්කිරි මහා විහාර පාරිශපවත්තේ වදාළ අතිගෞරවනීය මහා නායක මායිම් පානන් වහන්සේ දුගම ශ්‍රී බුද්ධ රක්කිතා බෙදාන් මහා නායක හාමුදුරුව ඇතුළු මහා සංඝ රත්නයේ මේ පින් අනුමෝදන් වේවා උන්වහන්සේලා සංසාර දුකින් අත මිදෙත්වා කියන සාධිතින් යුක්තව පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සමන්ති විමලසෝන විමලසේන මහත්මිය ඒ පාර්ශවයේ නමින් මේ පරලොව ගිය ඉරංගා සෝපේන්ද්‍ර සමරතුංග යන පවුලේ අය වෙනුවෙන් මිය පරලොව ගිය සිළු ඥාති හිත මිත්‍රාදීටත් පිරෝදා රණ විරුවන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. නොවැම්බර් මාසයේ පළවන දිනට සිය උපන්දිනය සමරන සමන්ති විමලසේන මහත්මියට ඒ වගේම කායික මානසික චිත්ත නිරෝගීතාවය ලැබීමට මේ තුම් ධර්ම දානයත් කළ සියලු කටින පින්කම් වල ලබන ආශිර්වාදයත් සෑම පුරපසළොස්වක පොයේ දවසේකදීම සිදු කරන ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලබන ආශිර්වාදයෙන් උතුබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වෙන චිරජීවනයේ උදා වෙන සුබ උපන් දිනයක් වේවා කියන ප්‍රාර්ථනාවත් දෙව්නේ දෙව් පත්නී සහ දෙවිමිනියන දේනියන්ටත් දම්සිත් සහ දෙවිත් පුතුණුවන්ටත් ඉරංගා සහ උපේන්ද්‍ර සමරතුංග දිනෝ සහ තෙරුණි දේනියන්ටත් දෙමෝපියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. හේම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා. කොරෝනා වසංගතයෙන් විපතටපත් සියලුම දෙනාට උතුම් නිරෝගී සම්පත ලැබේවා. අපගේ උතුම් මාතෘ භූමියට රත්නත්‍රය ආශිර්වාදයේ සැලසෙත්වා. සිළු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ උතුම් කුසලේ පාරමිතාවක් ලෙස උපකාර වේවා කියන සාදු සිතින් යුක්තව ආශිර්වාද සොයතු සිතින් සිද්ධ කරනවා රට ආරක්ෂා කරන වීරෝදාර රණවිරුවන්ටත් සෞඛ්‍ය සියලු මාංශවල සියලුම ලොකු කුඩා හැම දෙනාටම ශ්‍රී සම්බෝධි මහා විහාරේ මොන ව්‍යසනයක් ආවත් දායකයන් කෙරෙහි අප්‍රමාණ ගෞරව සිතින් යුක්තව ශ්‍රද්ධා සිතින් යුක්තව ධර්මයේ sannivedanaya කරන අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක සාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ ලොකු කුඩා පින්වත් පිරිස හැම දෙනාටමත් මයි ගුරු දේවෝත්තම ඓතිහාසික ලංකා තිලක රාජ මහා විහාරාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායස්ගේ මල්ලොතු පාරසවේ ශ්‍රීමත් කාරක සංඝ සභික අති ගෞරවනීය අවසරයි අමනුගම රාජගුරු විපස්සී නායක හාමුදුරතුළු මහා සංඝ රත්නයේට නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා කායික මානසික චිත්ත නිරෝගීතාවේ උදා වෙත්වා කියන සාදු සිතින් යුක්ත වාපි සිත ප්‍රාර්ථනා කරනවා මේ පින්කම අවසානයේදී පින්වත්නි අපි තාමත්ම කාරුණික සිතින් යුක්තව ආශිර්වාද කරනවා ලෝකේ හැමදෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සංසාර දුකෙන් අත මිදෙන්නට හැමදෙනාටම බුද්ධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ධර්ම රත්නයේ ආශිර්වාදය ලැබේවා සංඝ රත්නයේ ආශිර්වාදය ලැබේවා තථාගතයන්න් වහන්සේගේ අප්‍රමාණ සීලාදී ගුණ ධර්මයන් තුළින් ලෝක හැමදෙනාටම කායික මානසික චිත්ත නිරෝගීතාවය උදා වේ එදා ජීවත් වුණ විදියටත් අද ජීවත් වෙන්නටත් මතුවට කුසල ධර්මයන් දියුණු කර ගන්නටත් රත්නත්‍රි ආශිර්වාදයෙන් නිරෝගී සම්පත උදා වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තේ සුත පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු පුරා දෙහෝරාවක දේශනා පවත්වා වදාළ ස්වාමින් වහන්සේ උදෙසා පරිස්කාර පූජාවන් සිදු කිරීම බෞද්ධ අමාත්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන් විසින් සිදු කරනවා. සාදු සාදු සාදු. සදහවත්නි අද මේ දේශනාව මේ ශාසනයේ ආයුෂ රැඳී පවතින්නේ විනය මත ඒ විනය නම් සිල්වත් බව තිබිය යුතුමයි. ඒ වගේම දානයත් එලෙසින්ම සිදු කරමින් මේ ගෙවි යන කාල සීමාවේදී අපි සිල්වත්ව ගත කිරීම තුළ මේ පවතින ස්වභාවික ව්‍යසන වලින් අපට ආරක්ෂා විය හැකි මාර්ගය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව තුළ කරුණු ඉදිරිපත් කරන්න දුනා. ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේ මහනුවර ලංකාතිලක රාජමහා විහාරවාසී වේයන්ගොඩ රත්නශ්‍රී භික්ෂු විවේකාශ්‍රමයේ නිර්මාතෘ එවැගේම අනුශාසක පූජ්‍ය පාද නීතිගම චන්දිම පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා සාදු සාදු සාදු අද දේශනාවට දායකත්වයේ ධර්මින් නිවසේ සිට මේ දේශනාව ශ්‍රවණය කළේ පිටකෝට්ටේ පිටමුල්ලේ පදිංචි සමන්ති විමලසේන පින්වත් මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් තින් නිරෝධායන ඇදිර නීතිය බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන මොහොතක අපි හුදකලා පරිසරයක අද මේ දේශනාව සම්බොත් විහාරස්ථානයේ සිට සජීවීව ඔබ වෙත sannivedanaya කළා. එහෙමනම් මේ ළඟට සංගායනා සද්ධර්ම සාකච්ඡාවෙන් හමු වීමේ අපේක්ෂාවෙන් අපි කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා.